නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මාහාන භාගියා පංච චේතෝ khīලාති තී ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ වාගේ නේවාසික භාවනා වැඩමුළුවකට මුළු දී ගත කරන කාලේ දවසේ සෑම දවසකම මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්නවා. එයින් අපි අදහස් කරන්නේ අපි ළඟ දැනට තියෙන සූත්‍රමය ඥාන නැත්නම් පොතේ දැනුම එහෙම නැත්නම් ආ අසුවිරු ඥාන තව තවත් දියුණු කර ගන්න ඕනේ භාවනා කරන අතරේ එහෙම නොකොලොත් ඒ කරන භාවනාවට ඒක යම් වෙලාවකට බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා කරන වෙලාවේ කොච්චර භාවනා කොච්චර ධර්ම දැනුම් තියෙන කෙනා වුණත් වෙලාවක් ගන්නවා මේ සූත්‍රමය ඥාණයට වෙලාව. අර වෙලාව ගන්න. ඒ මොකද හේතුව ඒක අලුත් වැඩියා කිරීමක් කරනවා තමන්ගේ ඥාණය. එතකොට මේ භාවනාවට වැඩෙන්න අතුපතර විහිදි වැඩෙන්න හොඳ ඉඩ ප්‍රස්තාවක් ලැබෙනවා. ඒක නිසා ඒකට අනුග්‍රහිතයක් එහෙම නැත්නම් යෝගාවචරයන් විසින් එහෙම සුතමේ ඥානට අහුම්කන් දීම තමන්ගේ භාවනාවට වැඩෙන හිතට අනුග්‍රහයක් කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අනුගහිත සූත්‍රයේ තුජානංශේ වගේ අපි සීලේක පිහිටලා හිත අලුත් කරගෙන අලුත් වැඩියාවක් කරගන්නවා භාවනාව නිසා. ඒ වගේම මේ වගේ බණ ඇසීමෙන් සරුවච්චන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඇසීමෙන් අපි හිත අලුත් කරගන්නවා ආයශරයක් දෙකේ පන්තියේ ළමෙක් වාගේ ඇසීම පුරුදු කරනවා ඊට පස්සේ සාකච්ඡා අනුග්‍රහිතේදී අපි ඒ කරගෙන යන භාවනාවේ වග විස්තරය එහෙම නැත්නම් ගුණාගුණ ප්‍රකාශ කිරීම හරහා සාකච්ඡා කිරීම හරහා අපි සැක දුරු කරගන්න. ඒකත් අනුග්‍රහිතයක්. සාකච්ඡා අනුග්‍රහිතය කියලා ඊට පස්සේ තමයි අපට මේ සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත වාසේ බණ භාවනාවක් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචෙන්ට පරිවර්තනය කරොත් මේ ඉඳගෙන කරන භාවනාවක්, සක්මන් කරමින් කරන භාවනාවක්, එදින්දා ජීවිතේ වැඩ කරන ගමන් සතිමත් වීම ආදී කටයුතු මේ සීල අනුග්‍රහිතේ, සුත අනුග්‍රහිතේ, සාකච්ඡා අනුග්‍රහිතේ ආදී දේවල් වලින් අපි තනවාලා ගන්නවා. ඉතින් මේ සමස්තයට අපි කියනවා ශාසනය කියලා. ඉතින් මේ වගේ තැනකට ආවට පස්සේ අපි එදිනදා වැඩ කරනවට වැඩිය ටිකක් වැඩිව තෙදවත්ව එහෙම නැත්නම් ඒකටම සැදී පැහැදී සිට අපි මේ අනුග්‍රහිත කරනවා. ඉතින් ඒ අනුග්‍රහිත දෙපාර්ශවෙම වගකීමක් වෙනවා. ඒ වගේම එකිනෙකා තම තමන්ගේ සුතයට සීලයට සුතයට සාකච්ඡාවට සමත විපස්සනාට අනුග්‍රහ කරනකොට ඒ කිනාගෙන් ප්‍රධාන වශයෙන් අනිකුත් සමගියව භාවනා කරන සමගි සම්පන්නව එකට භාවනා කරන අනුකයට එන කරදර වෙනුවට හොඳ කම්පන තරංග පිට වෙන්න පටන් අර ගන්නවා. ඒකට අපි සමගිය කියලා කියනවා. ඒ නිසා එවැනි සමගියක් තපසට අත්‍යවශ්‍යයි. සමග්ගාණ තපෝසුකෝ. කියලා සරුවචනන්සේ දේශනා කළා තිනවා. ඒ සමගිය සඳහාත් අපි මේ එකතිව රැස් වෙලා බණක් අහන එක, එකතිව රැස් වෙලා ධර්ම සාකච්ඡාවක් කරන එක, එකතිව රැස් වෙලා පරියන්කයක් කරන එක, එකතුව මේ සමගි වෙලා අපි පරියන්ක සක්මනක් කරන එක අපි මේ විවිධ පැති වලින් ආපු අය එකම නීති පද්ධතියකට යෙදී ගත කරන්නේ ඒ සාමයේ සමගියේ නාමයෙන් තමයි. එහෙම නැත්නම් සාසන ගෞරවයෙන් තමයි. ඒක එක එකනේ කරාට ඒක සමස්තයට ඇතුළතටත් ලොකු දහිරියක් උනන්දුවක් ඇති වෙනවා. ඒ වගේ මේ පිරිස දිහා බලන කෙනෙකුටත් ඇති වෙනවා මේ පිටිස යම් නීති පද්ධතියකට බැඳිලා ඉන්නවා කියලා. ඒකට මේ පිටිසට පිටින් එන පිටිසකගේ අවධානය ලබා ගන්න පුළුවන් වෙනවා. අවධානය ලබා ගත යුතුයි. ඒක මොකද නරක වැඩක් කරන්න නෙවෙයි යන්නේ. හොඳ වැඩක් කරන්න යන්නේ. අන්න ඒ විදිහට අපි මේ බුදුරජාන් වහන්සේ කරලා තියෙන මේ පරිසරය සකස් කර ගන්න නැතුව හිත හදන්න අමාරු නිසායි අපි මේ తాවකාලික හොගී කිය ඇතැරීමක් මේ වෙලාවේ කරන්නේ. එහෙම නැත්නම් අපට සිද්ධ වෙන්නේ මොකද්ද? අර gedara dore ඉඳගෙන කරනකොට කරන්න බැරිකමක් නැහැ කරන්න පුළුවන්. එම සීළු දෙනාම පෙරහුරුවක් ඇතුව ලෑස්ති වෙලා ඔක්කොම gedara dore කටයුතු එහෙම කරනවා කරතයි. ඒත් එහෙම ගෙවල් දොරවල් නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ කිනි ගෙවල්. කී ගෙවල් වලට වඩා. ඒ අත්ංගේ ඔළුව ඒ වගේ අදහස් වල නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒක නිසා බැරිකමක් නෑ. හැබැයි ඒකට භාවනා මධ්‍යස්ථානක් වාගේ පරිසරයක් අපසරියක් සකස් කරගන්නවා කියන එක අමාරු නිසායි අපි අමාරුවෙන් නමුත් මේ වගේ දැනකට ඇවිල්ලා මේ ලැබිච්ච අවස්ථාව අපි දෙන්න පුළුවන් අනුග්‍රහය දීලා මේ ආපු එකේ වැඩේ කාලය පරියෝජනය ක්ෂණ සම්පatti උපය ගන්න හදා. ඉතින් මේ වැඩමුළුවටත් අපි මාතෘකා තෝරන වෙලාවේ යෝජනා ආවා මේ චේතෝ කීල සූත්‍රයෙන් සූත්‍රය අපි ඉදිරියට ගමු කියලා. ඉතින් ඒකම නැත්තම් ඒ චේතෝ කීල සූත්‍රයේම යම් ආකාරයක සම්පාද වීමක් සිද්ධ වුණා. අපි මේ දවස්වල පසුගිය දවස්වල කරන ගිය දසුත්තර සූත්‍රයේ ඒක මහා මුළු ශාසනයම විදු කරන ප්‍රස්ථාරගත කරන ඥාන ප්‍රස්ථාන සූත්‍රයක්. ඉතින් ඒකේ අපි හිටියේ පහේ කරුණු විස්තර කරන පොතේ. ඒකේ කතමේ පංච ධම්මා බහුකාරා කියලා අපි පළවෙනි මීට වැඩමුළු තුනකට විතර ඉස්සෙල්ලා පංච නීවරණ ධර්ම ඊට පස්සේ පච්චපතමේ පංච ධම්මා භාවේතබ්බා මේ ශාස්ත්‍රයේ වැඩි යුතු ධර්ම පහ කොහොමද කියලා මේ විදිහට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එවකට පැමිණිච්ච ඒ භික්ෂු භික්ෂුණී උපයාසික උපාසිකා කියන සතරවණක් පිරිසට පාඩම් පන්තියක් පවත්වපු එකක ඉතිහාසයක් අපලන්න තියෙනවා. ඒ සූත්‍රයට නම් කරලා තියෙන්නේ දසුත්තර සූත්‍රය කියලා. මොකද ප්‍රශ්න 10ක් තියෙනවා. එකට ප්‍රශ්න 10ක් අහනවා, දෙකේ කරුණට ප්‍රශ්න 10ක් අහනවා, තුනේ කරුණ ප්‍රශ්න 10ක් අහනවා, අන්තිමට 10 කරුණ වලට ප්‍රශ්න 10ක් අහනවා. මේ සූත්‍රය වැදලා තියෙන්නේ හරියටම 10 10 කොටු ගහලා එක එක කොටුවට එක එක ප්‍රශ්න අහලා ඒකට හරියටම නිවැරදි උත්තරේ සාහිත්‍ය සංසය දීලා තියෙනවා. ඒ නිසා ඒක පුදුමාකාර විදිහේ මානව ඉතිහාසයේ ඥාණය පිටු කරපු ගොනු කරපු පැවැත්ම සඳහා ප්‍රස්ථාරගත කර පළවෙනි අවස්ථාව. මේක ਸਰවඥාන්සේ වැඩ ඉන්න කාලේ කරපු දෙයක්. ඥානය අපි ළඟ තියෙන අසංවිධිත ඥානයක්. කවදාකවත් ඇති වැඩක් නැහැ. අපට ඕන කළ තියෙන මේ ඥානේ සංවිධානය කරගෙන දිශාගත කරන්න දිශාගත කරපු ඥාති ඥානය වඳුරට දැලිපියා වුණා වගේ තමයි. එයාට ඥානෙ පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. ඒකේ හික්මීමක් නැති නිසා. ඒ අතින් බannකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සර්වචනාතිට දෙවෙනිව මේක වැඩියෙන්ම කුසලතාවයේ තිබුණු ආසන සම්පත්තියක් අපිට. ඒ වගේම අපි වාගේ පසුකාලිනව පහළ වෙන විනීය ජනතාව කෙරෙහි එදා බුදුරජාන් වහන්සේ ඉදිරිපිට කහ කැල දෙකට කඩුවා වගේ තිබුණ මේ ශාසනයේ නැවුම් ගතිය අද දක්වා ගෙනෙන්න හරියට කල්පනා කරපු ස්වාංශ තමයි. එදාම එදාම කල්පනා කළා තියෙන. මොකද බුදුරජාණන් වහන්සේම කල්පනා කරන්න පෙහෙදිලා නැහැ. ඒක සාරිපුත්‍ර සංඝේ පාරමිතා පුරාගෙන අවිල කියලා තිබුණ වැඩක්. ඉතින් ඒකෙදී අපි ගන්න තිබුණේ කතමේ පංච ධම්මා පහතබ්බා කියන කාරණාව ඉක්මෝලා කතමේ පංච ධම්මා හාන බහකියා කියන කාරණාවට මම මේ ඉල්ලීමට අහුම්කන් දීම වශයෙන් ඉදිරියට ගත්තා. එහෙම නැත්නම් අපිට තිබුණේ මේ වැඩමුළුවට දසුත්තර සූත්‍රය අනුව ගියානම් කතමේ පංච ධම්මා පහතබ්බා කියන ප්‍රශ්නේ. ඒතකොට පංච නීවරණ ධර්මයි ඒකේ මාතෘකාව. නමුත් මේ වැඩමුළු සංවිධානයෙන් අපිට ආපු ආරාධනාවක් නිසා ඒක ඉක්මවලා ගිහිලා ඊගාවට තියෙන කතමේ පංච ධම්මා හාන භාගිය. පරිහානියට හේතු වෙන ධර්ම පහ මොනවාද? මේ ශාසනයේ ශාසනයේ යෙදී ගත කරන කෙනෙක් දැනගත යුතුයි සුතමේ වශයෙන් ධර්ම පහක් සර්වචනාසේ දේශනා කළා තියෙනවා. ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේක අපිට උගන්වනවා ඒ ධර්ම පහ ඇසුර කරොත් පරිහානිය සිද්ධ දැනගෙන ඒ වෙනුවට ඒකේ විරුද්ධාර්ථය ක්‍රියාවත් කිරීම භාවනාවක් වෙනවා. පරිහානියෙන් පිටු දැකීමක් වෙනවා කියලා මේ සූත්‍රයේ පළවෙනි හඳුන්වා දීමේදී කරනවා දතයතු පරිහානියට ලක්වන ධර්ම පහ කුමක්ද කියලා සාල්පුත්‍රාංශ ප්‍රශ්නයක් අහනවා. ඒක ශාසනයේ නිශ්චිත ප්‍රශ්නයක් නිශ්චිත උත්තරයක් සහිත ඒකාන්ත උත්තරයක් සහිත ප්‍රශ්නයක්. ඒකාන්ත උත්තරේ තමයි පංච චේතෝ කීලා. හිතේ කෙලෙස් පහක් සරුවචනanse දක්වලා තියෙනවා. උන්වහන්සේ වෙනත් සූත්‍රවලක දේශනා කරලා තියෙන උදාහරණයක් වශයෙන් ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ චේතෝ කීල සූත්‍රයේදී මේකම ප්‍රධාන කරගෙන සූත්‍රය දේශනා කරනවා. දැන් සාරිපුත්‍ර ස්වාමීන් එකතු කරගත්තෙව්වා හරියට කේක් එකට අයිසිං එකක් දානවා වගේ හරියට ලස්සනට හැඩ වැඩ කරලා මෙතෙන්ද යොදනවා. එතකොට අපි මේ වැඩමුළුවේදී ඉගෙන ගන්න හදන කාරණාව තමයි මේ හිතේ කෙලෙස් පහක් ප්‍රහාණය කළ යුතු හානිය සඳහා වෙන වමනාවෙන් ප්‍රහාණ නොකළොත් අනිවාර්යෙන් හානියට යොමු වෙන අර කලින් කියපු අනුග්‍රහ කොච්චර කරත් මේ කෙලස් පහ ඇතුලේ තියෙනවනම් අපි බලාපොරොත්තු වෙන අර්ථ සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. අපි මේ බව නොදැන ඉන්නවයි කියලා කියන්නේ මේවට වැවෙන්න ඉඩ දෙනවා. මේවා ගැන දැනගන්නවයි කියලා කියන අපි ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කරනවා මේ කෙලස් හිත කෙලසෙන කෙලස් අයින් කරන්න. ඒක හරියටම ඒක සඳහාම යෙදවිච්ච මනසකින් කරන්න. වෙන විදිහකට කියනවනම් කණාබල්ලන් ගහලා මේක සිද්ධ වෙයි. දන් දුන්නාම මේක සිද්ධ වෙයි. සීල් රැක්කහම මේක සිද්ධ වෙයි කියලා එහෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේක හරියටම දැනගෙන උදුරලා දාන්න ඕන තනකොලයක් වාගේ. ඉතින් ඒක නිසා මේ චේතෝ කීල කියන වචනේ අපිට තේරුම් ගන්න වෙනවා හිතේ කසලක්. හිතේ කසටක්. හිතේ උලක් අයින්කට යුතු. ඉතින් මේ චේතෝ කීල පහ අපි එකින් එක එකින් එක දවසින් දවස ඉගෙන ගන්න උත්සාහ කරමු. පළවෙනියෙන්ම තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති සැකය. ඉතින් අපිට ඒක හරි රිදෙනවා වගේ කියනකොට ඇයි එහෙමනම් අපි මෙතෙක් මෙච්චර දුර ඇවිල්ලා සිල් ගනීද? මෙච්චර දුර ඇවිල්ලා අපි බණාසාවිද? මෙච්චර දුර අපි කමඨාන් සුද්ධ කරාවිද? සමත විදර්ශනා වඩාවිද? බුදුන් කෙරේ සැක තියෙනවා නම් කියලා අපට හිතෙනවා. ඉතින් ඒක නිසා සමහර විටක මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිරිසට නිග්‍රහ කරා වගේ ඒක මාතුකා කරලා මේ බණ කියනකොට මේ සද්ධාව නැති පිරිසකට සද්ධාව ඇතිකරන්න එහෙම නැත්නම් අශ්‍රද්ධාව පිළිබඳව ඉංගියෙන් චෝදනා කරන්න ගත්ත මාතුකාවක් කියලා කියන්න පුළුවන්. ඒක උඟ දෙනෙක් හිතන්නේ එහෙම තමයි පිටින් බැලුවාම. නමුත් මේ සද්ධාව කියන එක විපරිණාමයට ලක් වෙන ධර්මයක් වරින් වර වරින් වර වැඩෙන දෙයක් තියෙන සද්ධාව අලුත් වැඩියා නොවුනොත් එහෙම නැත්නම් වඩා හොඳ සද්ධාවකට ප්‍රතිස්ථාපනය නොවුනොත් ඉතින් ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. අපි උප්පත්තියෙන් අපිට අම්මලා අප්පච්චිලා කියලා දීපු සද්ධාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි හිතාණීය සද්ධාවක් තියෙනවා. ඒකෙන් ඊ ගාවට තියෙන වඩා හොඳ සද්ධාවට නොයා අපි සද්ධාවන්තයෝ කියාගෙන අපිටත් වැඩි සද්ධාව නැති පිටසක් ඉන්නවා කියාගෙන අපි මේ තියාගෙන ඉන්න සද්ධාව මරණකම්ම තිබ්බොත් අපරාධ ජීවිතේ කාලකම් වෙනවා. අපිට ඒ වෙනුවට සිද්ධ වෙනවා වඩා හොඳ සද්ධාවකින් මේ සද්ධා ප්‍රතිස්ථාපනය කරන්න. ඒ සාමාන්‍ය භාවනාවට පෙළඹෙති නැති බෞද්ධයන් තුල මේ ශ්‍රද්ධාව කියන එක වරින් වර දියුණු වෙන පරිණාමයකටපත් වෙන විපරිණාමයකටපත් වෙන වඩා හොඳ සද්ධාහකෙන් ප්‍රතිස්ථාපනය කළ යුතු එකක් බවට හැඟීමක් නැහැ. ඒගොල්ලෝ දල වශයෙන් කියා ගන්නවා අශ්‍රද්ධ සද්ද. සද්ධා වැඩි සද්ධා නැති කියලා જાතියක් ඉන්නවා. જાති දෙකක් තියෙනවා. මම ඉන්නේ සද්ධාව පැත්තේ. ඒ නිසා මම වැඩේ හරි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් භාවනාවට ගියාට පස්සේ එහෙම නැත්නම් අපි ගිහියේ වැඩපිළිවෙලේ තියෙනවනේ දාන සීල භාවනා කියලා මට්ටම් තුනක්. ඒ නිසා දානයේදී තියෙන සද්ධාව මදි වෙනවා නැත්තම් ඒක ප්‍රමාණවත් වෙන එක බාලාංශ පන්ති වෙනවා. සීලයට යනකොට. ඊට වැඩි විශේෂ ශ්‍රද්ධාවක් ඕනේ. උදාහරණයක් වශයෙන් අපි දැන් දවස් 7-8ක් gederin අයින් වෙලා අපි මේ විශේෂ ශිල්පද ටික සමාදන් වෙලා මේ ගත කරනකොට අපි මෙතෙක් කල සැලසුම් කොච්චර කරන්න වුණාද අපට මේකට එන්න. මේක හරිනම් හරි හරි වැරදි හරි ඒක වෙනම කතාවක්. හරිනම් මේකට එන්න පුළුවන්ද කියලා බලන්න අපි බෞද්ධෙක් වුණාට මේක කරන්න බෑ. අපි මේ ලංකාවේ ඉපදුනා කියලා මේක කරන්න බෑ. මේ නිකන් අපි මේ භාවනා උගන්වනවා කියවට කරන්න බෑ. කෙනෙක් ඇවිල්ලා ඒකට යෙදිලා භාවනා වැඩමුළුවකට ඇතුළට යන්න කොච්චරක් කරදර තියෙනවද? කොච්චරක් සැලසුම් කරන්න ඕනේද? අන්නේ සැලසුම් කරගෙන අපහසුතාව විඳගෙන මෙතෙන්ට එන්න දානයක් දෙනකොට වැඩි ටිකක් අමාරු ගතියක් පේනවා. ඉතින් අන්නේ සද්ධාව අපි කියනවා දානීය දීතිමුණ සද්ධාව. සීලයක් රකින්න මට්ටමකට නැත්නම් කළ යුතු දේ කිරීමට ඇති සද්ධාව වෙනුවට නොකළ යුතු දේ නොකරමියට ඇති සද්ධාව හරි වෙනසක් තියෙනවා. සීලයේ දාණය කියලා කියන්නේ කළ යුතු දේ කිරීම. චාරිත්‍රය. ඒකට සද්ධාව තියෙනවා. සිංහල බෞද්ධයට ඇඟිල්ලක් ගහන්න දෙයක් නැතුව සද්ධාව තියෙනවා. නමුත් නොකළ යුතු නොපනත්කම් නොකිරීම නම් සීලය. එහෙම නැත්නම් විරමණ සීලය. නැත්නම් ශික්ෂාවට ආපුවාම දාහනේ දෙන කණ්ඩායම සහ සිල් ලකින කණ්ඩායම අතර බලනකොට පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ සිල් රකින සද්ධාව දාහනට වගේ සල්ලි විදන් වෙන එකක් නෙවෙයි. කොහත් යන්න ඕනෙත් නැහැ. තමන් එතනම ඉඳගෙන සතුන් නමර සිටීම කරන්න තියෙන්නේ. හොරකම් නොකර සිටීම කරන්න තියෙන්නේ. කාමීත්‍යචාරය නොකර සිටීම කරන්න තියෙන්නේ. බොරු කේලම් හිස්සචන පරිසචන නොකිය ඉන්නකයි තියෙන්නේ. මත්පැන් නොවීමයි කරන්නේ. ඒසත් ඒකට කිසිම වියදමක් නැහැ. නමුත් බෞද්ධයන් අතර දාණයට පෙළඹෙන සිල් නොරකින ජනතාව සහ දාණයට පෙළඹෙන සීලයක් රකින ජනතාව ගත්තොත් පුදුමාකාර වෙනසක් තියෙනවා. ඒක දකින්න ඕනේ සිල්ලුතුන්ගේ පැත්තේ ඉඳලා. බලනකොට තේරෙනවා මේ අපි දහසකොත් එකක් නිදහසට කරුණු කියන්නේ දාන ශ්‍රද්ධාව තියාගෙන ඒක අරස කරගන්නවා කිකිලි පිටේ රකින්නවා වගේ. සීල සද්ධාහට කියවන් කියනවා අරක නිසා බෑ මේක නිසා බෑ විමර දාවපත් බල්ලෝ නොකන කතා කතා කරන්නේ. එතකොට හිතනවා නොකිය නිකන්. මොකද මේගොල්ලන්ට ඕනේ අර ලාභ සද්ධා. ඒකට වෙනුවට තියෙන උසස් සද්ධාවට යන්න හදනකොට තමගේ සෑම ඥානයක්ම හැකියාවක්ම පාවිච්චි කරන එක කරන්න බෑ කියන්නේ. ඒ තරමටම අපේ උපයෝග දේවල් අපේ ඥාන අපේ හැකියාවල් ඉහළ සද්ධාවට යන්න අපිට බාධාවක් වෙනවා. සුද්ධ බාධාවක් වෙනවා. ඒක පිළිගන්න කැමති නැහැ. ඒ නිසා තමයි මේ බුදුහාමුදුරගේ තියෙන සද්ධාවේ හිතේ කසටක් කියලා කවුරු හරි කියනකොට රිදෙන්නේ ඇයි වදේ මේ අපිට බුදුහාමුදුර ගැන සද්ධාවක් නැහැ නේ අසද්ධාවක් නැහැ නේ අපිට සද්ධාව තියෙනවනේ ඉතින් මොකටද මේ සාරිපුත්‍ර සාංශි කොනා කොනා මේ කියන්නේ කියලා වැටහෙන්නේ අපිට අර තියෙන පසාද සද්ධාව විතරයි අමූලික සද්ධාව විතරයි නමුත් මේ සද්ධාව දිනු කරන්න ඕනේ ඉහළට යන්න ඕනේ ඒක මේ සීල සද්ධාන සද්ධාවෙන් සීල කරන්න බෑ දාන සද්ධාවට ඉහළ ගිය සී සද්ධාාවක් අවශ්‍යයි. ඒ සද්ධාවට ගියහම සීල සද්ධාව කියනවා. සීල සද්ධාවෙන් සමාධි භාවනා කරන්න බෑ. ඒකට වෙනම සද්ධාාවක් අවශ්‍යයි. එතකොට සිල්වතුන්ට කතා කරලා කියලා දෙන්න ඕනේ. හරි හරි දාන දෙන්න ඕගොල්ලෝ තියෙන සද්ධාව හොඳයි. ඊට පස්සේ මේ සීල් ලකින්නත් ගත්ත ප්‍රයත්නය හොඳයි. දැන් මෙතන ඉඳගෙන මේ සීලය ස්ථිර සාරා කරගන්න හොඳට වැඩෙන්න සමාධි සද්ධාවක් අවශ්‍ය නැත්නම් භාවනාවේ ශ්‍රද්ධාවක් අවශ්‍යයි ගිහි පැත්තෙන් බලනකොට. ඉතින් ඒතකොට ඒක සම්පූර්ණම ලෝකයක්. ඒ උදාහරණයක් වශයෙන් කියනවා බෞද්ධයන් අතර භාවනා කරන පිරිස කීයද ප්‍රතිශතය? ලෝක ජනතාවෙන් බෞද්ධයන් ප්‍රතිශතයට වැඩි ඉතාම අඩු ප්‍රතිශතයක් තියෙන බෞද්ධයන් අතර භාවනා කරන පිරිස. ඒකට හේතුව මොකද? සීල සද්ධාව සමාධි සද්ධාවකට දියුණු කරන්න අපි ළඟ තියෙනා වූ කම්මැලිකම, බුබ්බඩකම, ශරීර හොරකම ඉතින් ඒක කියන්න ගියාම ඇඟරි දෙනවා. ඒක කියමන තමයි මේ අපි මේ සාසනික වශයෙන් කල්යාණ මිත්‍යාසෝ කියලා කියන්නේ. උංග දෙනකොට ඒක තිත්ත බේතක් වෙනවා. උංග දෙනකොට ඒකට දඬුවමක් වෙනවා. ඒක නිසා ඒ ක්‍රමිකව සීල සද්ධාන සද්ධාව තියෙන පිරිසකට ඊට වඩා අඩු වියදමකින් අඩු ප්‍රයත්නයකින් විශාල කුසල් තොගයක් කරන්න පුළුවන් කියලා සීලය හඳුනා දුන්නොත් සබ්බපාපසාකරණම් කියන එකයි සීල කියන්නේ පවු නොකර සිටීමයි. ඊට පස්සේ ඔය කුසල් ඉබේම සිද්ධ වෙනවා. සීල් රකින්න කෙනාට කුසල් ඔය දන් දෙලා කඳු ගණන් දන් දෙන කුසලය සීලෙ නිකම්ම සිද්ධ වෙනවා. ඊට පස්සේ සීලය අඛණ්ඩ පවත්තන්න නැත්නම් සීලේ යාදෙන ගතියක් එන්න සමාධිය අවශ්‍යයි. මොකද සීලය කියලා කියන්නේ කාය වචන දෙක හික්මීම පමණයි. ඒ කාය වචන දෙක හික්මවන්න යන කෙනාට තියෙනවා හිත හරියට කඩප්පුලි. හිත හරියට නන්නත්තර. හිත හරියට නොකෑමන. හිත අතයට කියන දෙයක් අහන්නෙම නැහැ. ඒක අපි හිතන්නවත් කැමති නැහැ. මොකද අපි හිතානින්නේ මේ කාය වචන දෙක නලවගෙන ලෝකෙට පෙන්නගෙන හිටියොත් මේ තවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ල මේ අපි හිල්ලතුන් කියලා. හිත හැදෙයි කියලා. කවදාවත් නැහැ. මේ සීල රැකපු කෙනාට තේරෙනවා දුස්සීලයට වඩා හිත සංසුන් කරගන්න නැතුව සීල රකින්න අමාරුයි. ඒක නිසා ලීසි වැඩි තමයි සිල්පදතේ කඩාගෙන දුස්සීල වෙන්නේ. ඉතින් ඒක කවුරුත් පුංචි කරලා සලකන්නේ නැහැ. බහුජන ජනතාවද දුස්සීල වෙලා තියෙන ඒගොල්ලෝ අත්දැකීමෙන් කරන්නේ. සිල්පද වලට ගියාට පස්සේ ඇඟරි දෙනවා. ඒ නිසා දුස්සීල වෙන්න එක ලේසි. ඉතින් අර සිල්වතට පේනවා මමත් ඔතනින්ද තමයි ආවේ. දැන් මේ සීලේ රකින්න ගියාම හිතේ කිසිසේත්ම සීලයට අනුග්‍රහයක් නැහැ. ඒක බලන්නේ අර මිටි තනින් වතුර බැසියේ කියලා කොත්තනකින් හරි මේ සිල්පද කඩාගෙන යන්න. ඉතින් ඒ නිසා යාට තේරෙනවා මේ වේල් හයි කරගන්න ඕනේ. එහෙම නැත්නම් සමාධියක් අවශ්‍යයි. ඒක නැතුව මේ සිල්පද yaadෙන්නේ ඒක සඳහා භාවනාවකට යන්න ඕනේ. එතකොට සීල ශික්ෂාවේ ශක්තිය මදි සමාධි ශික්ෂාවට සීලේ ශ්‍රද්ධාව මදි සමාධි ශ්‍රද්ධාවට ඊට පස්සේ ආයේ ශ්‍රද්ධාවට යන්න තරමට කුසල ඡන්දයක් ඇති කරගත්තා නම් ඒ සාමාන්‍ය ලෝකයා වඳිනවා සාමාන්‍ය ලෝකයා මේකට වඳින මට්ටමක් තියෙනවා භාවනා කරන කෙනා. ඇත්ත. මොකද හේතුව ඒ වඳින මනුස්සයා කියන්නේ මට උඹට විතර සද්ධාව නැහැ. මට උඹට සීලෙ නැහැ. මටත් උඹට වගේම සද්ධාව අවශ්‍යයි. සීලය අවශ්‍යයි මට බෑ. මම දුර්වලයි. ඒක නිසා උඹට වැඳලා හරි කමන්නේ මං කුසල් කරගන්න ඕනේ කියලා. ඒ සමාධියට යන කෙනාට මේ එකම වරිගේ තව කෙනෙක් වඳිනවා කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන ප්‍රධානම පෙළේ ආශ්චර්ය ධර්මය. කිසිම ආගමක නැහැ. මේ බුද්ධ ආගමේ ඇර කිසිම ආගමක ඒ වගේ දාණයෙන්, සීලෙන්, සමාධියෙන් ඉහළට ගිය කෙනෙකුට වඳිය යුතුයි මෙලෝ වශයෙන්ම ඉන්න දෙයියොලා. මෙලෝ වශයෙන්ම ඉන්න සත්පුරුෂයෝ කියලා කතාවක් මේ බුද්ධ ආගමෙන් පිට කොහෙවත් නැහැ. ඒකේ කිසිසේත්ම පුද්ගලෙ පුද්ගලට වඳිල්ලක් නැහැ. මේකදී ඕනකට වැඩි ඕන වෙන්න ඇති. නමුත් ඒ වඳින්නේ දානේ දෙන එක නා සිල් දෙන එක නට වාති. දැන් මේ දාන දෙන්න ආපුවම මිනිස්සු මේ වැඩමුළුවට ආපු සිල්ලුතුන්ට වැඳලා යනවා. මේ බඩපපුව දානවා මේ මිනිස්සුන්ගේ. යකෝ මේ මිනිස්සු සල්ලි දීලා රට රාජ්‍ය වල ඉඳලා ඇවිල්ලා දානෙත් දීලා වැඳලත් යනවා. ඒක තමයි බුදුහාමරගේ ආශ්චර්ය ධර්මය. අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මිනිස්සු ඕනේ ලක්ෂයක් දුන්නා කාටක් වන්දින එකක් නෑ වැඳපිය කිව්වොත්. නමුත් වැඳේනවා. දන් දීලා සිල් ලකින මනුස්සයර වැඳලා යනවා. ඊ අතරමැද සිල් ලකින එක සමාධියත් කරනවා නේ වඳින්නේ අර කට්ටියගේ හිත කෙලෙස් සහිතයි. අවශ්‍ය සද්ධාව නැහැ. අවශ්‍ය සීලෙ නැහැ. හැබැයි ඒගොල්ලෝ අගය කරනවා. අනේ සද්ධාව තියෙන, සීලෙ තියෙන, කෙලෙස් රහිත හිතට වඳින්න. ඒ වගේම තමයි අපේ අතීතයේ අපේ වර්තමානට වඳිනවා. අපි එදා ගත කරේ මෙහෙමයි. නමුත් අද අමුතු જાතියක් අර වගේ කඩා වඩාගෙන ගිහිල්ලා දේශපාලන නායකත්වය ලබන්නට සල්ලි හම්බ කරන්න සමාජ මට්ටම් ගන්න යන වෙනුවට හැංගිලා පැත්තකට වෙලා සමාධි භාවනා කරනවා. ඊට පස්සේ ප්‍රඥා භාවනා කරනවා. ඉතින් මේ කටයුත්තේදී මේකට ප්‍රතිපදාව කියලා අපි කියන්නේ. මේ කටයුත්තේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඉදා උසෝ බික්කු මේ කියන්නේ බුදුරජාණන් කියන මේ ශාසනයේ භික්ෂුව සත්තරි සරුවච්චන් වහන්සේ කෙරෙහි ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි කාංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසාදීයති යම් කිසි කෙනෙක් බුදුහාමරපනන්ත සැක කරනවා නම් විචිකිච්ඡා කරනවා නම් විශ්වසනීය මට්ටමට ආවේ නැත්නම් හිත පහදින් නැත්නම් එයාට ප්‍රතිපදා හරියන්නේ නැහැ කියලා. මේ බුදුහාමුදුරුගේ ප්‍රතිපදාව හරියන්න පුදුජානසේ කෙරෙහි සැකකරන්න නරකයි විචිකිච්ඡා කරන්න නරකයි විශ්වසනීය භාවයක් අවශ්‍යයි පහදින්න ඕනේ. ඉතින් ඒ නිසා අපි හිතුවොත් අපිට දාහනේ පුළුවන් සිල් රැකගෙන සදාකාලිකව ඉන්න බෑ. බැරි නම් මොකක්වත් කියන්න දෙයක් නෑ. බුදුහාමුදුරුව විශ්වාස නෑ. බුදුහාමුදුරුව විශ්වාස නම් අර එදා බෑ කියපු සීලය පුළුවන් කියන්න පුළුවන්. එතකොට මේ බුදුහාමුදුරන්ගේ ළඟද මේ ගුණේ තියෙන්නේ, මගේ ළඟද මේ ගුණේ තියෙන්නේ කියලා අපි මානසික විද්‍යාවනෝ ලියන්න කියලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ ළඟ තමයි මේ ගුණේ තියෙන්නේ. ඒකේ කුසල ඡන්දය ඇති කරන මම නැත්නම් මේ මමයා ආශ්චර්ය ධර්මයක්. ඒ තරම් විශ්වසනීය වූ සැක නොකල යුත්තා වූ ඇදහිය යුත්තා වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොතකා සිටීම තමයි අපිට කෙලස් වෙන්නේ සිල් ගන්න බැරි වෙන්නේ. සමාධියක් හරියන්නේ නැති වෙන්නේ. ප්‍රඥාවක් හරියන්නේ නැති වෙන්නේ. ඒක නිසා කාට හරි තේරෙනවා නම් දැන් මම භාවනා කරනකොට ඕන කවුරු හරි කහින. කහපු ගමන් මගේ භාවනා කැරෙනවා. එතකොට මම මේ කහින මිනිහට බැන්නට ඒකේ කාරණාව තියෙන්නේ මම මයිලක තියෙන සද්ධාව කැස්සට කැඩෙන සද්ධාවක්. වැස්සට කැඩෙන සද්ධාවක්. ඒ නිසා මගේ සද්ධාව දුර්වල නිසායි මේ කෙනෙකුට පොඩි මඳුරුවෙකුට පුළුවන් මගේ සද්ධාව කඩන්න. මැස්සෙකුට පුළුවන් කඩන්න. කැස්සට පුළුවන් කඩන්න. වැස්සට පුළුවන් කඩන්න. කවුරු හරි භාවනා කරලා කරලා අපි හිතමු එන් සාමාන්‍ය කැස්සක් කැස්සට වැස්සක් වැස්සට මැස්සෙක් වැහුවට මගේ ශ්‍රද්ධාව කැඩෙන්නේ නැහැ මම ඒක ගැන චෝදනා කරන්න යන්නේ නැහැ මම දිගටම භාවනා කරගෙන යනවායි කියලා ඒක නා ඉන්දියාවේ ගිහිල්ලා බුද්ධ ගයාවේ ගිහිල්ලා බුදුහාමුදුරට වඳින්න ඕනේ ඒක තමයි බුද්ධ වන්දනාව කියලා කියන්නේ. Taman අතාරින්නේ මේ කරටගත්තු ධූරය අතාරින්න නැතුව කරනවා. ඒ අතාරින්න නැතුව කරන්න කිසිම කෙනෙකුට එක සැරේ ওই වීරකම් කරන්න බෑ. එයා ඉස්සල්ලාම උත්සාහ කරන්න වෙනවා. තමල්ලගේ දැනට තියෙන මේ දන් දෙන සද්ධාව, දැනට තියෙන මේ සිල් ලකින සද්ධාව පොඩ්ඩක් ක්‍රියාවත් කරලා බලනවා. ඒක අරමුණක හිත ධාන උත්සාහ කරනකොට අපි ඒකට සමත් භාවනා කියලානේ කියන්නේ. උත්සාහ කරනකොට තේරෙනවා මගේ හිත එළියට ගත්ත කොළුමී හරකෙක් වගේ එහෙ පනිනවා මෙහෙ පනිනවා ගොඩ දාපු මාළුවෙක් වගේ එහෙ ගහනවා මෙහෙ ගහනවා ඒක මේ මගේ දෝෂයක් නෙවෙයි මේක තමයි හිතේ ඇති මේක තමයි මනුස්ස හිත කියන්නේ මේ මට විතරක් තියෙන දෝෂයක් නෙවෙයි බුදුජාන් වහන්සේ භාවනා කරනකොට පටන් ගන්නකොට ඔච්චරයි ඒක හුඟ දෙනෙක් ඒකට කරුණු හොයනවා මගේ හිත මාළුවෙක් ගොඩ දාන්න වගේ නලියන්නේ මේ අසවලා නිසා වැස්ස නිසා ආහාර නිසා ඍතු ගුණේ නිසා කියලා කවදාකවත් හිතන්නේ ශ්‍රද්ධාවට නිසා කියලා. දැනෙන්නෙත් නැහැ. හිතන්නෙත් නැහැ. නමුත් සරුවචන සෝමේ පෙන්ලා දෙන්න හදන්නේ. ඕක එක රැයකින් හදාන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා උට ටිකක් උත්සාහ කරනකොට කරනකොට තමයි තේරෙනවා මේකට ඕනනම් චෝදනා කරලා නඩු පත්‍ර ලියන්න පුළුවන් නැත්නම් ගණන් ගන්න නැතුව ඔය ඉතින් ඇවිල්ලා යන දේවල් නේ ගණන් ගන්න දෙයක් නැහැ භාවනා කරන්න ඕන කරගෙන යනකොට වෙනද ගණන් ගත්ත දේවල් ගණන් නොගෙන යන්න පුළුවන් කියන එකට සද්ධාව කියනවා. ඒ තමයි ඇදහිල්ල කියන්නේ. ඒක තමයි බුදුහාමර කරේ ඇති ඇදහිල්ල. ඉතින් අපි මේ පරිේශණය එවන තමයි බුදුන් අපිට දෙන්න හදන බුදුහාඳුරු නිකම් මේ කතාවෙන් කියන්නේ බුදුජානනාංශයේ කල්බදු ක්‍රමයට අපිට ලෝන් එකක් දෙන්න හදන කෙනෙක්. බුදුජානනාංශයේ සඳහන් කරන මම ඔබට දෙන්නම් කල්බදු ක්‍රමයට ප්‍රාග්ධනයක්. ඒක හොඳට ආයෝජනය කරමු. ආයෝජනය කරලා ලාභ ලැබෙනකොට මට ගෙවපන්. ගෙවන්න මම කල්පතු ක්‍රමයට දෙනවා. ඔබ එතකන් ණයකාරෙක් ඊට පස්සේ ණය නැති කෙනෙක් බවටපත් වෙනවා ව්‍යාපාරේ හරි ගියා. ඒ නිසා බෞද්ධ හැම කෙනා බුදුජානනාංශයෙන් කල්පතු ක්‍රමයට ණයගත්ත ණයකාරයෝ. කලාතුරකින් කෙනෙක් තමයි ගෙවන්නේ. අනික සේරම ණයට මැරෙනවා. ණය අනන සුඛේ කාටවත් නැහැ. ණය නැති සුඛේ නැහැ. ඔක්කොටම තිය අපි බුදුහාමුදුරන්ට ණයයි. යම් කිසි කෙනෙක් ඒ ආයෝජනය කරලා තමන් බණ භාවනා කරනකොට එන බාධාවල් එතන කරදර හිරිහැර තියෙද්දිම චෝදනා කළා වැඩක් නැහැ මම මේක කොහොම හරි කරලා කරලා කරලා කරලා මේකත් එක්ක හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා මේක ගණන් ගන්න නැති මට්ටමට යන එක මිසක් මේ ලෝකේ බාධාවල් නැති ලෝකයක් නැහැ කියලා ඒ ශ්‍රද්ධාවෙන් තමයි යා Taman තුල තියෙන ධර්ම දැඩි කරගන්නේ Taman තුල තියෙන ශ්‍රද්ධා, වීර්ය, සතිය, සමාධි, ප්‍රඥාව දැඩි කරගන්නේ ලෝකයේ කරදර අඩු වෙලා නෙවෙයි. ඒ කරදර තිබියදී අතනෑර දිකට දිකට කටයුතු කරන ගතිය. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා යම් කිසි කෙනෙක් බුදුහාමුදුරන් කෙරෙහි ඇති සද්ධාව නැතිකම හිතේ කසටක්, හිතේ කෙලෙසයක් පිළි මේ ගුණක් කියලා දන්නවනම් එයාට කවදාකවත් ආතාප වීර්යයක් හොදන්න බෑ අතරමඟදී දාලා ගහලා යනවා මෙන්න මේ මේ නිසා බෑ කිය. ආතප්පාව ආතප් ආතප්ප කියලා කියන්නේ කෙලස් තවන කෙලස් තවන වැර නෑ. ඒ ඒ උණුසුම නෑ යාට. ආයෙට පොඩ්ඩක් කරදරයක් ආවම සලුගතා දාලා නැගිටලා යනවා. අනුയോഗාය මේක නැවත නැවත කර බැලුවොත් මට මේ කවදා හරි මේකෙන් ගොඩ එන්න පුළුවන් වෙයි කියලා ඒ කරදර තියෙන තැනම කරලා කරලා කරලා කරලා තමන්ගේ ප්‍රතිශක්තිය වඩ아가න ඒ කරදර ඉක්මවල යන ගතියට දින අභ්‍යාස කරන අනුയോഗය කියලා. අනුව කරනවා. ඒ ඒ අනුවම නැවත නැවත කරනවා. කරදරේ තියෙද්දිම කරනවා. කරනකොට පුළුවන් වෙලාවක් එනවා. ඒ වගේ යන්න බෑ සද්ධාව නැති කරන්න. යා මගදීම කොසලංගි මැස්ස යන්න බෑ. මොනවා හරි චෝදනාවක් කරනවා. නැවත කර කර ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වගේම සහතච්ඡාය නිතිපතා කරන්නේ නැහැ. පුළුවන් වෙච්චලා රෑදවල් නැතුව භාවනා කරනවා ඊට පස්සේ ආය මාස ගන්න භාවනාවක් ගැන කතාවක් නැහැ. ඒක හරියට අර ඉබ්බයි ආවයි රණ්ඩුව වගේ. ඉබ්බයි ආවයි තරඟට දුවන්න ගියා වගේ. ආව පිම්මි දෙකක් පැනලා බලනකොට ඉබ්බට කිට්ටු කරන්න බෑ. ඉතින් එයා හිතුවා මේ මම දැන් ජය කනුවට ගියාම නිතරගෙන් ජය ගත්තා වගේ පේන්න තියෙන නිසා මේ ඉබ්බත් එතෙන්ට එනකම් ජය කනුව ගාවට යනකම් මම පොඩ්ඩ හාන්සියක් දාගෙන ඉඳලා ඉබ්බා එතෙන්ට යනකොට ඇවිල්ලා බිම්මෙන් බැලලා දිනන්නම් කියලා. නමුත් අර පඳුරක් ඇට ගියාවට නිින්ද ගියා. ඉබ්බා වනු ගියා. ඉබ්බා ගියා. ඉබ්බා දිනවා. මේ පුළුවන් කාර්යය එක්කෙනෙකුටවත් දුවන්න බැරි. මොකද ඒගොල්ලෝ හිතනවා ඉබ්බත් එක ෆයිට් එකක් දෙන්න වැඩි හොඳයි පොඩ්ඩක් කියලා බුදියන් ඉඳලා යනවා. ඒ නිසා භාවනා කාර්යෝ මෙහි බඩ බැඳගෙන භාවනා කරනවා. ගෙදර ගියාට පස්සේ වෙනස් වුණාට පස්සේ මතකක්වත් නැහැ. හීනයක්වත් ඉතින් ඒ නිසා සතත අභ්‍යාසය නෑ. නිතිපතා කාලසටහනක් නෑ. මම දවස් විනාඩි 5ක් යොදනවා කියලා කියන්න කොන්ද බන නෑ. එහෙම නැත්තම් කඹරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් එක විනාඩි 5ක් බුද්ධ ඥානසතියක් කරන්න. එක විනාඩි 5ක් මේ ආනාපාන සතියක් කරන්න වග වෙන්න බෑ කියලා. උඩ පැන පැන කියන. ඉතින් ඒකෙන් කියන්නේ මොන තරම් හීන දීන තුච්ච එහෙම නැත්තම් ආත්ම නිෂේධනය කරන වැඩ පිළිවෙලක්ද අපි ළඟ තියෙන. සතත අභ්‍යාසයක් නැහැ. ඉතින් ඒක නිසා කවදා හෝ භාවනා වැඩෙන්න නම් සතත අභ්‍යාසය අවශ්‍යයි. මේ වෙලාව මගේ භාවනා වෙලාව කියලා එක විනාඩි 5කින් හරි පටන් ගන්න. පටන් ගත්තේ නැති මිනිස්සයා බරපතල වැඩ ඇතුව සිර දඬුවම් ගෙවන හිර කඳ උරක ඉන්න මිනිස්සෙක් වගේ. ඉතින් අපි ඒකනම් වඩලා තියෙන මෙච්චර කල් මේ ලෝකේ ඉඳලා අපි කාගේ න්‍යාය පත්‍රයට නටන රූකඩද කියලා පොඩ්ඩක් බලන්න. එක එක න්‍යාය පත්‍ර හදනවා. අපි ඒක උඩ තියාගෙන අපේ වැඩේ පැත්තකට දාගෙන ඒවව කතා කර කර ඉන්නවා අරයටයි මෙයාටයි. එයාට සතත අභ්‍යාසයක් ගන්න බෑ. සතත අභ්‍යාසයෙන් තමයි පිටකොන්ද හැදෙන්නේ. නිචිපතා යන්න. එක තප්පරයක් හරි ගමන. එක චිත්තක්ෂණයක් හරි ගමන. එක විනාඩි පහක් හරි ගමන්නේ. ඒක කරනකොට ඒක දිගේ ශද්ධාවෙන් කරගෙන යනකොට වැඩෙනවා මිසක් අදාකත් තැරෙන්නේ. කවදාකවත් තැරෙන්නේ නිසා සරුවචන් වහන්සේගේ උගන්වීමක් තමයි අනුയോഗමන්වාය සාතච්චමන්වාය නැවත නැවතත් ඒකම කරන්න නිතිපතා ඒක කරන්න එතකොට ප්‍රධාන වීර්ය කියලා කියන්නේ මේක ධීරයකට විතරක් කරන්න පුළුවන් වැඩක් අන්න ඒ වැඩක් ඉවර කිරීමේ වීර්ය ගන්න පුළුවන් ඒ නිසා අපි අතින් යම් වෙලාවක මේ භාවනා කරන්න බැරිය භාවනා කරන්න පිං නැතිය පරිසරයේ නැතිය ඒ කියලා ඉවරලා අපි විවිධාකාරන කාරණා හදාගෙන තියෙන එකයි. ඇත්තටම සමහර වෙලාවට සුත්තමේ ඥානෙ නැති නිසාත් ඒක වෙන්න පුළුවන්. ඒ කෙසේ නමුත් ඒ සියල්ලම කම්මැලියට පේන කියන කතාවක්. මේ කතාව හරියට දැනගන්න ඕනකමකුත් නැහැ. ඕන වුණොත් ඇඟරිදෙන නිසා නොදන්නාකම ඉස්සරහින් තියාගෙන බේරෙන්න හදනවා. නමුත් ඒකෙන් සමම්ම නොදැනුවත්කම සමාදන් වීමෙන් ශ්‍රද්ධාව නැතිකමෙන් සතිය නැතිකමෙන් තිරසනෙක් වාගේ මැරලා යන්න වෙනවා. ඒ නිසා ඒ බව දැනගෙන මරණ මොහොතේ අපිට බුද්ධානුස්සතිය වඩන්න බෑනම. අපිට ලෙඩ වුණාට පස්සේ බෑනම. වයසට ගියාට පස්සේ බෑනේ. ඒ නිසා පුළුවන් වෙලාවේ මේකට යොදන මේ ශාසනයට හිදෝදන මිනිස්සයා දෙයියොන්ගේ බඳුන් වැඳුම් ලබනවා බ්‍රහ්මයාගේ වැඳුම් ලබනවා. ඒ මොකද බෑ කියලා අතහරින්නේ නැහැ ඒකට 50ට වැඩි කොටසක් ආදුනිකයට ලකුණු ලැබෙනවා මොකද ඒක බුදුන්ට කරන්න බැරි වැඩක්. ආදුනිකයාගේ මේ පෙළඹීම මේ මම ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ මම සීලය ඇති කරගන්න ඕනේ ආදි වශයෙන් මේ පෙළඹීම කවම කවදාකවත් කෙනෙක්ගේ මෙහෙවීමකට වෙන්නේ අපි හිතනවා නම් මේ දරුවෝ දෙමාපියන් නිසා මෙහෙवला මේක ඇවිල්ලා තියෙන කියලා 100 100ක්ම බොරුවක්. ඒ දරුවට අවශ්‍යතාවය තියෙන්න ඕනේ නැත්නම් ඒක ගන්න බෑ. ඒ වගේම දරුවට ඒ අවශ්‍යතාවය තියෙනවනම් දෙමාපියෝ වෛශ්‍යවෘත්ති කිරුව ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේම වෛශ්‍ය දෙමාපියෝ මොනතරම් අලජ්ජී පුරුෂයෝ වුණත් ප්‍රශ්නයක්වත් නැහැ. ඒක නිසා මේ මුලින් අපිට මේ ශද්ධාව වඩා ගන්න ඕනේ කියලා ඇතුලෙන් Tamangen එන මේ තල්ලුව මොනම දෙයකින්වත් මනින්න බෑ. ඒක තියෙන මනුස්සයා පෙරපින් කරලා තියෙනවා. නැති කෙනාට දෙන්න බෑ. ඒකට බුදුරජාණන්සේ කවදාවත් උත්සාහ කරන්නේ. කවදාකවත් ਸਰවඥාන්සේ සද්ධාව නැති කෙනාට සද්ධාව ඇතිකරන්න කරන්න බෑ. ඉබ්බගෙන් කොච්චර මන කලා බලාපොරොත්තු පිහාට බලාපොරොත්තු වෙන්න බෑ. අහාවුන්ගෙන් අං බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් තියෙන කෙනා දැනගෙන යාට කියලා දෙන්න. කියලා දුන්නාට පස්සේ ඒක බුදුචානන්සේ උපමාවට පෙන්වන්නේ මම සාරුපසෙහි වගා කරනවා. ගොඩ මේ ගල්වල වගා කරන්න යන්නේ. ඒ වැඩෙන්නේ නැහැ. මුල් බහින්නේ ඒක නිසා මේ ගැඹුරුයි අපි මේ කියන කතාව දසුත්තර සූත්‍රයේ ගැඹුරුයි චේතෝකිල සූත්‍රයේ ගැඹුරුයි නමුත් පිං ඇති කෙනාට එහෙම නැත්නම් පාරමිතා ශක්තිය ඇති කෙනාට උපනිෂේ සම්පත්‍ය ඇති කෙනාට තේරෙනවා මේකේ මොකද්ද යෝගයක් නම් තියෙනවා තමයි හැබැයි මේ යෝගයට එළඹ පෙළඹ වාසය කරන්න මගේ ඇති මේ නෙමියාව ඒකට කියන්නේ අදිමොක්කේ කියලා අදිමුච්ඡති කියලා කියන්නේ විශ්වසනීය භාවය ඒක ජම්මෙන්ම ගෙනාවු එක. කවදාකවත් කාටවත් දෙන්න බෑ. ඒ නිසා කවදා හරි අපි තැවෙන්න ගත්තොත්, සැලෙන්න ගත්තොත් මගේ දරුවෝ ඔක්කොට මම සතිමත් වෙන්න උත්සාහ කරනවා, සීලවන්ත වෙන්න උත්සාහ කරනවා, සද්ධාවන්ත උත්සාහ කරනවා කියලා ඒ කවදාකවත් වෙන එකක් නෙවෙයි. සැලසුමක් හදනකොට දැනගන්න ඕනේ අපි යන ගමනේ අඩු ප්‍රතිශතයකට විතරයි පිනතියි. ඒ ප්‍රතිසතයට අවශ්‍ය ඒ සුතමේ ඥාන දුන්නාම එතන පිපීමක් සිද්ධ වෙනවා. ඒ පිපේ නැති පිටිත් දිහා බලලා මේ පිපෙන දේ නොසලකා ඉන්න එපා. නිලුමක් නිලුම් විලක් බැලුවොත් ඉර පායනකොට පිපෙන්නේ විලේ තියෙන ඔක්කොම මල් නෙවෙයි. ඒ වෙලාවට වතුරින් ඉලට ඇවිල්ලා තියෙන මල විතරක් පිපෙනවා. වතුර මට්ටමට ආපු නැති මල පිපෙන්නේ නැහැ. ඒක නිසා සරුවච්චන් වහන්සේවත් මේ සියල්ලෝම සරුවචනාංශය කෙරේ විශ්වාසයක් ඇති කරගනී කියලා බෞද්ධ රාජ්‍ය හදන්න බයිලා කියන්නේ. උන්වංශය දන්නවා ඉතාලම සුළු පිටසයි බුදුහාමුදුර අදහන්නේ. ඒ නිසා ඒකද තරහ වෙන්නෙත් නෑ මේ මගේ දුර්ලකන් නිසායි මේ මිනිස්සු සද්ධාව නැති කියලා නෑ. මෝරච්ච කෙනා දාන. ඉතින් ඒ වගේම තමයි අපේ ජීවිතේත් කනකස්බෑව යීසිදුරෙන් අහස බලන්න වගේ මෝරලා තියෙනවනම් මේ බුදුහාමුදුර කෙරෙහි සද්ධාව කල්බදු ණය ක්‍රමයට ගන්න ණයක් වගේ. ඒක අරගෙන ආයෝජනය කරන්න ඕනේ. ආයෝජනය කරලමම මේ ලැබිච්ච manussත්ම භාවය මෛත්‍රික යන කට්ටිය මේකට ආවේ නැතිකම ප්‍රශ්නයක් කරගන්න නැතුව මට එරපින තියනවාද මට සහජ ප්‍රඥාවක් තියනවාද කියලා බලන් උරගාණ්ඩ දානෙදී කරන්න බෑ. දානෙදී කරනවා අඩුයි. සීලෙදිත් කරනවා අඩුයි. භාවනාවේදී තමයි ඒක හරියටම උරගා බල්ල කියන්න පුළුවන්. ඒ නිසා භාවනාවට ගියාට පස්සේ චේතෝකීල සූත්‍රයත් අහලා තියෙනවා ඒ යෝගාවචරයට පුළුවන් Tamange අතීතයත් එක්ක සලකලා බලලා මම එnde end end දියුණු වෙලා තියනවාද? එහෙම නැත්නම් මම අර කොච්චර අවශ්‍ය පහසුකම් ටික තිබුණත් පස්සෙන් පතට යන කෙනෙක්ද කියලා. ඒක මේ කෙනෙකුට කියන්නත් බෑ. තමන්ම භාවනා යෙදලා කටයුතු කරනකොට Tamanට තේරෙනවා. නමුත් ඒ අතරමැද පොඩි ප්‍රයත්නයක් තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. කමඨාන් සුද්ධ කරනකොට දන්න කෙනෙක් පොඩි කල්ැතුව කියනවා මෙහෙම මෙහෙම ඕක හරි ඕක වැරදි කියලා. හැබැයි හොද්දට මතක තියාගන්න ඒක නිකන් පොට ජාන්ත එකක් විතරයි. ඒක ගෙස් වර්ක් එකක් විතරයි. Tamanට Taman තේරුම් ගන්න මේ චේතෝ කියලා සූත්‍රය හොඳටම උදව් කරනවා. මම දවසින් දවස දවසින් දවස මගේ හිතේ කෙලෙස් කසට කුණු ඉවත් කරන කෙනෙක්ද එහෙම නැත්නම් මේ ලෝකයා රවට්ටන්න බුද්ධ ආගම කරන කෙනෙක්ද කියලා. නැත්නම් රට්ටු භාවනා කරන නිසා මමත් භාවනා කරන්න ඕන කියන කෙනෙක්ද? එහෙ නැත්නම් භාවනාවෙන් මට වැඩක් වෙනවද කියන එක දැක ගන්න මේක යාරේ කෝදුවක් වගේ උදව් වෙනවා. ඒක නිසා අපිට මේකේ කියලා දෙන්න තියෙන භාවනා කොටසට යන්න ඉස්සර වෙලා සමත පැත්ත විපස්සනා පැත්ත කියන්නේ ඉස්සර වෙලා කෙනෙක් තේරුම් අරගන්න ඕනේ මේ චේතෝ කීල නැත්නම් හිතේ කසට ගැන දැන ගැනීම තමා විශ්ින් කරගෙන තමන් මැනගන්න කරන දෙයක් මිස බැරි වෙලාවත් වැරදිලාවත් අනුමනින්ද ගිය ගමන් කෙලින්ම දේවදත්ත පැත්තට වැටෙනවා. හොඳට මතක තියාගන්න මේ චේතෝ කියලා බලලා අනුමනින්ද ගිය ගමන් සුද්ධ අපි මේ අජාතත්ත පැත්තට එහෙම නැත්නම් දේවදත්ත පැත්තට යනවා. මේ බුදුරජාන් වහන්සේ අපට මේක දෙන්නේ කණ්ණාඩියක් අතර දුන්නා වගේ මේකෙන් බලලා Taman දිනුනවද නැද්ද කියන එක විතරයි. ඒ වාගේම තමයි ඒක තව පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා කමඨහන් සුද්ධ කරනකොට හරි කාට හරි කියන්න සිද්ධ වුණොත් ඔතන තියෙන්නේ හිතේ කසටක් හිතේ කෙලෙසයක් කියලා බොහෝ විට අහන කෙනා මන් දොස්සයි. ඒ නිසා ඒක කියන්නේ නැතුව එයාට හරි පැත්ත විතරක් කියලා ඒක තමයි කමඨාන් සුද්ධ කරනට තියෙන දක්ෂකම. අඩුපාඩු කියලා දෙන්න යන්න එපා. අඩුපාඩු ලක්ෂයක් තියෙනවා. හරියක විතරක් උනන්දු කරනකොට එතන දිදුලන්න පටන් ගත්තට පස්සේ කුසල ඡන්දය වැඩෙනවා, චිත චිත්ත ශක්තිය වැඩෙනවා, අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා යනවා. ඒ සමේ කමඨාන් සුද්ධ කිරීම කිප්පි කේන්දර බැලිලක්ක 100ක් වගේ කියන්න පුළුවන් එකක්වත් නෙවෙයි. ධෛර්යය දීමක් විතරයි. අද බුද්ධ ධර්මයේ වෙලා තියෙන්නේ මොකද්ද හැම එකාගෙම වැරදි හොයා පත්‍රය ලියන එකනේ. කවදාවත් වගතුවක් වෙන්නේ නැහැ. මේක එදා ඉඳලා තිබුණ එකක්. ඒකෙදී විශේෂයෙන්ම ඔය රේරුකාණ චන්දිවුණ ස්වාමීන් වහන්සේ ඒ ශාසනාවතරණේ පොත ලියනකොට කියනවා මේ අහසට බණින එකයි සංඝයාට බණින එකයි තරහ පිට කරගන්න තියෙන ලේසි ක්‍රම දෙකක්. දැන් වෙන මිනිහට බනව ගහනවනේ. මේකේ නෑ. අහසට බණින්න පුළුවන් නන්නත්තර වෙලාවට වහින. නන්නත්තරලාට පායන දුද්දකින් විතර මේකට එන ගහන්න යනවා මේ වැස්ස මොකටද දෙන්නේ කියලා අහසට බයිනකොට කිසි ප්‍රශ්නයක් නැහැ අහස කවදාකවත් මේ මානවයිති වාස්කම් පිළිවෙත නඩු දාන්න යන්නේ ඉතින් සංඝයාට බැන්නගේ අපෙන්ම කාලා මේ අක්කු කරන කඩප්පුලි වැඩ නොකෑමන දහවදුරා වට්ට බඳුරු වැඩ කරන කියලා සංඝයා ගාලල්ල අර බන්නිකන් ඉන්න. ඉතින් ඒක ලොකු දෙයක් මේ අසහනෙන් පීඩිත වෙලා ඉන්න පෘථග්ජන ජනයාට සංඝයාට බැනලා හරි කමන්නේ සන්තෝෂ වෙන්න පුළුවන්. ඒක නිසා චේතෝ කියලා සූත්‍රය අහලා හරි කවුරු හරි කිව්වොත් මුඹේ හිතේ කහටක් තියෙනවා කියලා කියවපු එක වසලයක්. කියවපු එක දේවදත්ත පැත්තේ. මේක දෙන්නේ මේ චීන කන්නාඩිය දෙන්නේ බලලා Tamange හිතේ තියෙන චේතෝ කියලා බලන්න මිස අනුන්ගේ බලන්න නෙවෙයි. මෙන්න මේක පොඩ්ඩක් ජනමාධ්‍යයක් කරගන්න ජනයා කෙරේ ගෙනියන්න තමයි සාරිපුත්‍ර සාංශේ මාතෘකාවක් වශයෙන් චේතෝ කියලා ගැන බණ කියනකොට නිදර්ශන වශයෙන් අපිට කියත හැකි සමූහයකට කියන්න පුළුවන්. නමුත් අහන කෙනා දැනගන්න ඕනේ මේ අනුන්ගේ කුණුරෙදි හොදන්න නෙවෙයි මේ චේතෝ කියලා සූත්‍රය හදලා තියෙන්නේ. සමාජ සංශෝධනය සඳහා නෙවෙයි. මයේ සංශෝධනය සඳහා පමණයි. කවදා හරි කොතනක හරි අන්න එහෙම තමන්ගේ තියෙන කිතේ කල දැනගන්න කහට දැනගන්න උනන්දුවගත කරන පිරිසක් තමන්ගේ කෙලෙස් දැන ගැනීම පිනක් කියලා හිතනවනම් උන්දලා විපස්සනාට ගැලපෙනවා. තමන්ගේ හිතේ කෙලෙස් දැන ගැනීම කෙලේශයක් කියන එක තමයි බුද්ධ ආගම කියන්නේ. ඒ මිනිස්සු හරි බයයි කෙලෙස් දැනගන්න. දැන ගැනීම කෙලේශයක් කියලා හිතනවා. ඒ නිසා කවදාකවත් හෙලි කරන්න කැමති නෑ. බුද්ධ ආගමේ ඉන්නම් කවදාකවත් නැගිටින්න වෙන්නේ නෑ මිනිස්සු. පොද කෙලෙස් දැනගන්න දැනගන්න පච්චත්තාප. අර අරයට මෙහාට මඩ ගහ ගන්න. ආගමේ තියෙන්නේ ওই බුද්ධ ආගම වැත්තක තියලා කෙලෙස් දැන ගැනීමටයි අපි මේ එක එක ඇලිය බත් ගන්න. එක වහලයට ඉන්නේ. ඒ නිසා අපි ධර්ම සභාවක් පවත්වමු. ධර්මමේ පවුලක් වෙමු. අපි එකිනෙකාට දන්න ප්‍රමාණයෙන් මේක කියලා දෙමු අපිට සරුවචනාංශේ විතර බෑ. මහා සාරිපුත්‍ර සාංශේ විතර බෑ. නමුත් අපි එකිනෙකාට අපේ කෙලෙස්, අපේ අඩුපාඩු, අපේ කහට දැනගන්න උත්සාහ කරනවා. අපි ඒකට කියනවා සමගිය තපස්සර කියනවා. මේක අම්මගෙන් තාත්තගෙන්වත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද අම්මලා තාත්තලා කියන්නේ මේ කෙලෙස් සංසිඳපු කට්ටිය නෙවෙයි. අපේ ගුරුවරුන්ගේ බලාපොරොත්තු වෙන්නත් බෑ. උන්දලස් කෙලෙස් සංසිඳපු කට්ටිය නෙවෙයි. අපිත් නෑ. නමුත් අපි ඒකට පෙළඹිලා වාසය කරනවා. අපි ඒකට එළඹිලා වාසය කරනවා. ඒක තමයි අපේ තියෙන නෑකම. නෑකමට වැඩි මෙතන ඕනෑකම. ඉතින් ඒ නිසා මේ චේතෝ කීල සූත්‍රය අනුව භාවනා කරන කෙනා තීරුම් අරගන්න ඕනේ. තමන් තමන්ගේ වැරදි ටික දැනගෙන හැදෙන්න කැමති නම් ඒ පුද්ගලයාට හරි අමාරුයි අනුන්ගේ වැරද්දක් හොයන්න. අනුන්ගේ වැරද්ද හිවීම තමයි පළවෙනිම දෝෂේ. අපි ළඟ තියෙන කැතකම තමයි අනුන්ගේ වැරදි හොයන්නේ. ඒක නිසා තමන්ගේ වැරදි හොයාගන්න පැත්තට චේතෝකීල සූත්‍රය දාගන්නවා නම් අපි බුදුහාමුදුරුවෝ හරි පැත්තෙන් තේරුම් ගත්තා. බුදුචානන්සේගේ ගන්න තියෙන ණය අරගෙන අපි ආයෝජනයක් කරලා ලාභ ලබලා නායක වන්න හදන කෙනෙක් වෙනවා. ඒකට හේතුව තමයි එහෙම අර්ථකථනයක් දෙන්න අද ජීවත් වෙන ජනතාව තුළ තියෙන අසහන. පුදුමාකාර අසහනක ජීවත් වෙන. එයා කවදාකවත් මට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් වෙයි මට පිනක් කර ගන්න පුළුවන් වෙයි මට සද්ධා වඩා ගන්න පුළුවන් වෙයි ඉදිරියට අනුയോഗමන්වාය සාතච්චමන්වාය යන්න පුළුවන් කියලා හිතන්නේවත් නැහැ ඒ තරමටම Taman විවේචනය කරගන්න જાතියක් අද ලෝක ජීවත් මම කියනවා බණ කියනකොට බොහෝ විට අද මානවයේ තියෙන ප්‍රධානම යුතුයකම තමයි වර්තමාන මොහොතට වෛර කරන එක. මානවය හදාගෙන තියෙන කාලසටහනක්, මානවය හදාගෙන තියෙන ජීවන රටාවක්, මානවය හදාගෙන තියෙන පෞල් පන්සල්, මානවය හදාගෙන තියෙන සමාධි මට්ටම් වර්තමාන මොහොත පන්නන. එකම දේ මුළු සංසාරේ පුරාට අපි කරලා තියෙන්නේ වර්තමාන මොහොත නම් කවදාකවත් ඉන්න බෑ. ඒ තරම් Tamanට Taman වෛර කරන. චේතෝකීල සූත්‍රයේදී අපි ඒක පුරුදු කරන්නේ බුදුන්ට මෛත්‍රී කරලා බුදුන්ට ගෞරව කරලා බුදුහාමුදුරගේ ශ්‍රද්ධාව ඇති කරලා බුදුන්ස කියනවා ඔන්න පුතේ ඔන්න දුවේ මගේ එක ණයට ගනි මං මං බුදුහාමුදුරගේ තියෙන ශ්‍රද්ධාව ණයට අරගෙන උඹ ළඟත් බුදු ගුණ තියෙනවා ඔය කුණු කන්දල් පැත්තක දාලා අන්නේ තියෙන බුදු ගුණ ටික වඩපන් දැන්ට තියෙනවා ඉතින් මේකට ක්‍රම දෙකක් අපේ ථේරවාද සාසනයේ තියෙනවා සමත භාවනා සහ විපස්සනා භාවනා කියලා. මම ඉස්සෙල්ලා අදා වෙලා ගන්නම් මේ සමත භාවනා විදි අපි කොහොමද බුදුගුණ ණයට ගන්නෙ? එහෙම නැත්නම් බුදුගුණ ආය මේ කල්බදු ක්‍රමයට ණයට ගන්නෙ කියලා. මම උදේ කතා මතක් කරා උදේ නෙවෙයි දවල් අපි දැන් මේ වෙනකොට සීතල වෙමින් ඇඟපවතින අපේ පන්දි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ බුද්ධානුස්සති භාවනා උගන්වන්නේ විපස්සනා කෙරුවට පස්සේ. ඒක ටිකක් විකෘති. විපස්සනාට ඉසලවක ගන්නන්න යන්නේ. ඒ මොකද විපස්සනාට බර නිසා. ඉතින් මටත් ඒ චෝදනා ටිකක් තියෙනවා. කෙසේ නමුත් උන්වහන්සේ උගන්වන මේ බුද්ධානුස්සතිය හරීම සක්‍රියයි, හරීම ඍජුයි. එහෙම නැත්නම් කියනොනම් ක්‍රියාශීලී. බුදුරජාණන් වහන්සේ ගැන භාවනා කරන්න ඕන සමත යෝගාවචරයට කියනවා කය හොඳට පිරිසුදු කරගන්න භාවනා මධ්‍යස්ථානට යන්න සීලයක් සමාදන් වෙන්න ලස්සන බුදු පිළිමයක් ඉස්සරහා වාඩි වෙන්න මලක් පූජා කරන්න පහනක් පූජා කරා. ඒ බුදුහාමුදුරුවෝ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ ටික කරා. එහෙම නැත්නම් ඕනම වෙලාවක මල පහන පූජා කරනවා මේ බුද්ධ අනුස්සතිය භාවනා කරන්න කියලා හිතා ගන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම හිතාගෙන මල් පහන් පූජා කරලා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ ගුණ නමයක් අපට කියලා දීලා තියෙනවනේ නව අරහදි බුදු ගුණ කියලා. ඔය බුදුහාමුදුරුවම බුදු ගුණෙන් බුදු ඥාණයෙන් අපිට තෝරලා දුන්නේ මිස බුදුහාමුදුරගේ ಗುಣ කතා කරන්න පටන් ගත්තොත් බුදු කෙනෙක් තව බුදු කෙනෙක්ගේ ಗುಣ කතා කරනකොට බුදුහාමුදුර ජීවත් වෙන කාලේ පුරා කතා කරුවත් ඉවර කරන්න බෑ. නිසා අපිට බුදු ගුණ කොටු කරන්න පිටු කරන්න බෑ. නමුත් මේ බුදුහාමුදුර අපේ කෙරෙහි අපි වාගේ මේ අන්ධබාල ජනතාව ගැන අනුකම්පා කරලා නව ගුණයක් පෙන්ලා දීලා තිනවා අර මහා කන්ද යම් ප්‍රමාණයට උණු කරලා. උන්වහන්සේ ගන්නවා ඒකේ පළවෙනි ගුණය. සෝ භගවා අරහං. මමගේ සාස්තුන් වහන්සේ අරහං නම්වන සේක. අරහං කියලා කියන්නේ අර්හ කියන පදයෙන් කැඩලා ගිය එකක් අර්හ කියලා කියන්නේ සුදුස්ස. යම් කිසි දෙයකට සුදුස්සට අර්හ කියලා කියන. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි සුදුස්ස කියන නම දෙන්නේ සියලු පූජාවන්ට සුදුස්සා කියලා අපි ඒක ධාර්මික පැත්තට ආගමික පැත්තට දාලා තියෙනවා. මනුස්සයන්ගේ දිව්‍යයන්ගේ බ්‍රහ්මයන්ගේ සියලු පූජාවන්ට සුදුස්සා. නමුත් ඒ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා බුදුරජාණන් වහන්සේගේ හිත පූජාවට සුදුසු වෙන්න හේතුව නිර්මලකම කියලා. අපේ හිත චේතෝ කියලා සහිතයි. අපේ හිත කෙලෙස් සහිතයි. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සහිතයි, නිර්මලයි, නිර්බලව ප්‍රකාශ කරනවා. නිර්බල නිර්මල බව ප්‍රබලව ප්‍රකාශ කරනවා. කරලා කියනවා මාව සාක්ෂියට ගන්න කිසිම පු탁ජනියෙකුට තමගේ නිර්මලකම සමාදන් වෙන්න බෑ. මොකද ඒක කලවක්. ඒ නිසා අපේ කලවම නිසා අපිට බුදුහාමරගේ ගුණයක් අවබෝධ කරගන්නවත් බෑ. ඒක නිදර්ශනයක් වශයෙන් පෙන්වනවා. කොහොම නිදර්ශනේ අපි බුදුරජාණන් වහන්සේ ගුණේ අරහන් ගුණේ මෙනෙහි කරන්න ඕනේ කියලා හිත මානසිකාර යොදවලා චිත්තක්ෂණ කීයක් අරහන් ගුණේ මෙනෙහි කරන්න පුළුවන්ද බලන්න කොච්චර ඉක්මනට හිත පිට යනවද කියන එකෙන් පේනවා අපේ හිත කොච්චර චපලද කොච්චර කෙලෙසයිද කියලා චේතෝ කියලා කොච්චර තියනවද කියලා. ඒ නිසා අපි උත්සාහයක් කරනවා බුදුචානන්සේගේ අරහං කියන ආර්ය ගුණය. ඒකට හේතු උන්වහන්සේ නිර්මලයි, නික්ලේශී. ඒ නික්ලේශී බුදුහාමුදුරන්ගේ ගුණයෙන් මගේ හිත පෙඟේවා. මගේ හිත දිගටම පවතිවා කියලා අදිෂ්ඨාන කරගෙන අරහං අරහං අරහං අරහං අරහං අරහං කියලා කතා කරගෙන යනකොට මෙනෙහි කරගෙන යනකොට භාවනා කරන යනට චිත්තක්ෂණ කීයකින් අපේ හිත පිටපණිනවද කියන්නේ අපේ හිත කොච්චර චපලද මෙච්චර සවිසුද්ධ පවිත්‍ර වූ ඒ බුදු ගුණයේ පිහිටන්නවත් හිත කැමති නැහැ ඒ නිසා අපිට තියෙනවා බුදුහාමුදුරු අරහං මම අරහං නැහැ නමුත් මම ආයෙසරක් අනුയോഗමන්නවා ඒකම නැවත සරයක් කරනවා දැන් දෙවෙනි සැරේ කරනකොට බුදු ගුණය චිත්තක්ෂණ කීයක් කරනවා අරහං අරහං කියලා කී සැරයක් කියන්නේ දැන් අපි හිතුවොත් මේකට අප්‍රමාද සතතයෙන් නිතිපතා නැවත නැවත කරමින් හිත යොදවෙන් ගතගෙන අපිට තේරෙනවයි කියලා චිත්තක්ෂණයක් වැඩිපුර හිත තියන්න පුළුවන් කියලා. ඊයේ මට පුළුවන් වුණේ අරහන් අරහන් 10යි. දැන් 15ක් කරන්න පුළුවන් කියලා. මේ 10 සිට 15ට නගිනකොට යම් ශද්ධාවේ වෙනසක් ඇති වෙනවනේ. ඒක ගන්න යම් වීර්යයක් අවශ්‍යයි. ඒක ගන්න යම් සතියක් අවශ්‍යයිනේ. ඒක ගැනීම නිසා යම් සමාධියක් වැඩෙනවානේ. යම් ප්‍රඥාවක් වැඩෙනවානේ. ආන්නෙම වැඩෙනකොට වැඩෙන්නේ බුදු ගුණයක් තමයි. මේ බුදුහාමුදුරන්ගේ ගුණේ මාතුල වැඩෙන හැටි. අපිට පුළුවන් නම් වෙනදට වැඩි චිත්තක්ෂණයක් දෙකක් තුනක් හතරක් මේ අරහං කියන ගුණයෙහිම හිත පවත්තන්න ඒකේ ගැම්ම ගණ්ඩ ගණ්ඩ ඒ කියන්නේ අරහං ගුණයේම තප්පර 10ක් වෙනට වැඩිය 11ක් කියනවා කියන්නේ විශාල පරිණාමයක් 11 වෙනකොට 12 කියලා කියන්නේ විශාල පරිණාමයක්. ඉතින් අපි මේක ප්‍රධාන වීර්ය යොදලා එහෙම නැත්නම් භාවනාවක් කරගෙන ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය කරනත නැවත නැවතත් කෙලස් වැරෙන තවන වැර අරගෙන මට ඊයේ 10 තරයක් පුළුවන් වුණා නැත්නම් තප්පර 10ක් පුළුවන් වුණා මම අද 11ක් කරනවා ඒ වගේම අනුയോഗමන කරන වැටුණා. නමේදී වැටුණා කියලා කමන්නේ. මම ආයෙසරයක් කරනවා. ඊට පස්සේ අපි කොහොම හරි 11 12 කරනවා. සාතච්ච මන්වය මම හෙටත් කරනවා. ඊට පස්සේ පහත් ප්‍රධාන ප්‍රධාන මන්වය ප්‍රධාන වීර්යය යොදනවා. ඔය මොනවා බැරි වුණත් දැන් බුදුහාමුදුරන්ගේ දෙන මේ කල්බදු මුදල මට කොච්චරක් පවත් ගන්න පුළුවන්ද කියලා. එතකොට අපේ හිත වෙනකට වඩා එක චිත්තක්ෂණයක් බුදු ගුණේ පිහිටීම නිසා නිර්මල වෙනවා නම් වෙනකට වඩා එක චිත්තක්ෂණයක් බුදුහාමරංගේ නිතුදෝෂී ගතිය මත නිර්දෝෂී වෙනවා නම් මේක බුදු ගුණය මේ තමයි බුදුහාමරු කියන එක අත්දකින්න වරු ගණන් යන්නේ නෑනේ සති ගණන් යන්නේ නෑනේ මේක පරිශීලනය කරන්න පුළුවන් මේ සමත ක්‍රමයට ඉලක්කම් ගණන් අනුව මගේ හිත කොච්චර චිත්තක්ෂණ ගානක් සුද්ධ පවිත්‍ර භාවයටපත් වෙනවද අරහේ භාවයටපත් වෙනවද කියන එක බුදුහාමරගේ අරහේ ගුණය මට ආරෝපණය කරගන්න පුළුවන්ද කියන එක ඕක සඳහා ගෑන් පිරිමිකමක් තියනවද කියලා බලන්න. ඕක සඳහා බාලමහලුකමක් තියනවද කියලා බලන්න. ඕක සඳහා උගත් නුගත්කමක් තියනවද බලන්න. ඕක සඳහා පොහසත් දුප්පත්කමක් තියනවද කියලා. ඉතින් අපි මේ කියන මේක නෑ මේක නෑ කියන සේරම බයිලා විතරනේ. බුදුහාමරගේ ගුණය අපි ළඟ ඕනම වෙලාවක ගන්න පුළුවන්. අරගෙන චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්. මේ විදිහට කවුරු හරි උත්සාහ කරලා බලන්න ගත්තොත් එයාගේ හිත කරන කෙනාගේ හිත වෙනකට වඩා තප්පරයක් දෙකක් දිනු කරන්න පුළුවන් බව එයා තේරුම් ගත්තොත් එයාට තේරෙන පටන් අර ගන්නවා මේ බුදු ගුණය තමයි ආරෝපණය වෙන්නේ. කැඩෙන්නේ කොතනද? චේතෝ කීල. වැඩෙන්නේ කොතනද? බුදු ගුණය. මේ විදිහට සමත සම්මුති අරමුණක් විදිහට බුදුහාමුදුරන්ගේ අරහන් ගුණේ අරගෙන වඩන්න පටන් ගත්තොත් පළවෙනි ගුණය ගැන මම මේ කතා කරන්නේ වඩන්න පටන් අරගත්තොත් ඒක දිගේ ඉස්සරහට යන යෑම චක්‍රේ කටපාඩම් කරන පොඩි එකෙක් වගේනේ එක්වරක් එකේ එකයි එක්වරක් දෙක දෙකයි එක්වරක් තුනේ තුනයි කියපෝ කෙනා දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක දෙවරක් තුන හයයි කියලා ඒ චක්‍රේ කටපාඩම් කරන ඉතාම සරල වැඩක් පැහැදිලිවම අදිෂ්ඨාන ශක්තිය වඩන වැඩක් පැහැදිලිවම චිත්ත ශක්තිය වඩන වැඩ. ඒ චිත්ත ශක්තිය අදිෂ්ඨාන ශක්තිය කියන්නේ බුදු ශක්තිය. අපිට මේ බුදු ශක්තිය ආරෝපණය කරගන්න පුළුවන් නම් අපිට උත්සාහ කරලා බලලා තියාගත්තොත් මේ කලබලයකට හදිසියකට වැඩ ගන්න වගේ මොනවා හරි ප්‍රශ්නයක් ආපු වෙලාවක අම්මා මලා හිට හිත ගෙඩි ගත්තා දැන් ওই පඬිතුමාගේ අපවත් වුණා මේ වගේ එකක් එනකොට බුදුහාමතරගේ ගුණයට හිත යොදපු ගමන් මේ බුදු ගුණේ වඩන්ඩ අම්මා මැරුණාට ප්‍රශ්නයක් නැහැ නේ අපි නෙමෙයි ඉසాత බැඳගෙන අඬන්නේ. අඬනවා වෙනුවට අම්මටත් හොඳයි, බුදුහාමරටත් හොඳයි, මටත් හොඳයි. ඒ අනම්මනම් කියන වෙලාවට බුදුගුණේ වඩන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කරදරේ යමලිය තියෙන වෙලාවේදී ඉසాత බැඳගෙන අඬනවා වෙනුවට තවත් කෙලෙස් ඇති කර ගන්නව වෙනුවට. චේතෝ කීල වලට ආරාධනා කරන වෙනුවට බුදුගුණේ වඩන්න පුළුවන්. ඉතින් උඟ දෙනෙක් හිතනවා මේ වගේ අමලි වෙලාවක කරදර වෙලාවක බුදුගුණ වඩන එක හිතප්පපුවක් නැති වැඩක්. අනේ ඌව කර කර ඉඳලා හරියන්නේ නැහැ මේ අම්මා මැරිච්චලා අඬන්න ඕනයි. මාත් ඇඬුවා. මට හොඳට විශ්වාසයි දැන් උනත් මට ඒක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේ කරගෙන කරගෙන යනකොට දැන් මෙතන ඉන්න කවුරු මරුණත් මට අඬන්න නැතු වෙන්න පුළුවන්. එහෙම කියන එක හරිය නෑනේ. එච්චරයි. බුදු ගුණ වඩනවා කියන්නේ එච්චරයි. මැරියන් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒගොල්ලෝ මැරෙනවා කොහොමද මැරෙනවා. මැරුණාට ඇඬුවයි කියලා කාටද ඇති ලාභයක් එන්නේ. ඒ වෙනකොට ඒක පැත්තක තියලා අරහං අරහං අරහං අරහං කියලා බුදු ගුණේ වඩන්න පුළුවන් නම් බුදුන් සඳහන් කළා තියෙනවා ඒ බුදු ගුණේ වඩන හැම වෙලාවෙම ඒ යෝගාවචරයට ඒ අනුയോഗී සිද්ධ වෙනවා ආතප්පේ සිද්ධ වෙනවා සතත අභ්‍යාසයේ සිද්ධ වෙනවා පදන් වීර්යක් බාටපත් වෙනවා තමන්ට තේරෙනවා ඊට වැඩිය මම භාවනාවේ යෙදී ගත කරනවා ඊට වැඩිය වැටුණයි කියලා අතහරින ටික නැවත කරනවා ඊට වැඩිය නිචපතා කරනවා මට පදන් වීර්ය එනවායි කියලා ඉතින් කවුරුත් කමඨාන් සුද්ධ කරන්න ඕනේ නැහැ. කවුරුත් කමඨාන් සුද්ධ කරන්න ඕනේ තමන්ට තේරෙනවා මේක වැඩෙනවයි කියලා. වෙන චීන කණ්ණාඩි බලන්න ඕන කමක් නැහැ, නැකත් බලන්න ඕන කමක් නැහැ. මේ තරම්ම සරල දෙයක් විශේෂයෙන්ම ආධුනිකය පැත්තෙන් බලනකොට. මේ ටිකට තව ගොඩාක් විස්තර තියෙනවා. මේ අරහං සම්මා සම්බුද්ධ ගුණය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ බුද්ධයි කියලා කියන්නේ ප්‍රබුද්ධයි. වෙන මොකක්වත් නෙවෙයි. මේ ප්‍රබුද්ධ භාවය තමයි අපි ළඟ තියෙන්නේ. නමුත් සම්බුද්ධයි කියලා කියන්නේ තමන්ගේම ඥාණයෙන් මේ ප්‍රබුද්ධකම අවබෝධ කරගත්තා. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ තමන්ගේම ඥාණයෙන් අවබෝධ කරන අනුන්ටත් අවබෝධ කරන තරම් පුළුල් ගතියක් තිබුණා. ඒක අවබෝධ කරන ඕන තරම් ඉන්න පුළුවන් නේ. කාටවත් කියන්නේ නැතුව ආන්නේ මේ ගුණේ ආදී හැම ගුණයකම තියෙනවා අපි ළඟ දැනට තියෙන බුදු ගුණයක හේව නැල්ලක්. නැත්නම් බුදු ගුණයක එවනලක් අපි ළඟ දැනට තියෙනවා. අපිට තියෙන එහෙම එකක් මතු කරගෙන ඉස්සරහට දාලා ඒකම නැවත නැත්ත මේ ආතප්පමන්්වාය අනුയോഗමන්්වාය සාතච්චමන්්වාය කියන විදිහට ඒකටම යෙදිලා නැවත නැවත කරලා නිතිපතා කරනකොට ප්‍රධාන වීර්යයක් Taman තුල වැඩෙනවා. මේ මගේ ජීවිතයට සම්බන්ධ කරලා කියනවනම් මට කියන්න තියෙන්නේ ඒ පන්දිසාංශ මට කියන්නේ ඇත්තටම මේ අරහන් ගුණේ ඉස්ලාම් තියෙන ගුණේ බුරුම හරි ප්‍රසිද්ධ කියලා දෙනවා. මට තේරුණේම පුරුෂධම්ම සාර්ථි ගුණේ. මං ඉපදුනේ බුදුරජාණන්සේගේ පරිණිරවාණයෙන් අවුරුදු 2500 ගිහිල්ලා අවුරුදු 4කින් වගේ මං ඉපදිලා තියෙන්නේ. මුල් කාලේ කිසිම සද්ධාාවක් මයි ළඟ තිබුණේ නැහැ. මට හරි ආසයි බුද්ධ පූජාව කණ්ඩ. පන්තල වල පන්තලේ කඩාගෙඩි කඩාන කණ්ඩ. මොකද ඉතින් ගියාට පස්සේ කවුරුත් නඩු කියන්නේ නැහැ නේ නිසා පන්සල් යන්න ආස මිසක් ආ. ඒත් තිබුණේ නැහැ. ඒ කිම හොඳටම දන්න පන්සලට යන්නේ Tamanට ඕන විදිහට හැසිරෙන්න. ඊට පස්සේ අතරමඟදී හිත හිතා දැන දැන කරපු පව් මේ එක්සයිස් පොතක ලීල ඉවර කරන්න බෑ. කාටවත් කියන්න බැරි තරම් පරිශන කරුව හැරුවක් කෙරුවේ ඒ කඩප්පුලිකම් කරා. ඒ නිසා මං හිතා හිටියා මම කාලා කන්නේ කවදාකවත් මනුස්සකම ගන්න බැරි නිකම්ම නිකං මේ තුන්වෙනි පන්තියට පල්ලෙහා ඉන්නේ කියලා. ඉතින් කරගෙන කරගෙන යන වෙලාවේදී මේ ධම්මික හාමුදුරණ තිබුණා සුවිශේෂී දැනුමක්. උන්වහන්සේ මොනක්වත් ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ මතක් කළා කිව්වා ඔක්කොම තිබිච්චාය. සතු මරපං, හොරකම් කරපං, කාමීත්‍යජාරය කරපං, බොරු කියපං, ඔක්කොම කරපං, බීපං, සතිය වඩපං. මිලෝ කෙනෙක් කියන එකක් නෙමෙයි මට කිව්වේ. මං කිව්වා මට මේ එකක් කරන්න නෑ නෑ ඉවනතර කරන්න කිව්වේ නෑ. සතිය වඩපං. මේ මේ සතිය මේ ඔක්කොම <clears throat> කඩප්පුල ගන්න නොදැමනාකම් දාපදුරාකම් කරන ගමන් මේ සතිය වඩනකොට ඒ තුල ඒ ඇති කරලා දෙන ඒ සතුන් නොමරා සිටීමට තියෙන ඇතුළෙන්ම එන කැක්කුම හොරකමක් නොකර සිටීමට ඇතුළෙන්ම එන කැක්කුම බුදුහාමුදුරුවන්ගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණයක් මිස කිසිසේත්ම මගේ ගුණයක් නෙවෙයි බව මම දන්නවා. ධම්මික හාමුදුරන් ගුණයකුත් නෙවෙයි. ඒක නිසා මේ අවුරුදු 2500කට ඉපදිච්ච මේ ගොරකෙක් බුදුහාරවන්ට පරිවර්තනය කරන්න පුළුවන් මේ මට්ටමට තවත් මොන කතාවක් තමත් කුමන කතාවක් ඒ නිසා මට තේරෙනවා බුදුහාමුදුර ඇදහුවා ඒ අදහන හැම චිත්තක්ෂණයක් පාසම අපි කෝවේ දාලා රත් කරනවා වගේ අඹරලා <clears throat> වැඩියට සකස් කරලා දෙන්න. යම් වෙලාවක අපිට තේරෙනවා නම් බුදුන් කෙරේ ශ්‍රද්ධාවක් නැතිකම නිසා හෝ පරිසරයේ ප්‍රශ්න නිසා හෝ අපිට මේ ගමන යන්න බෑ මට හැකියාවක් නැහැ කියලා ඒ අපි ළඟ මේ බුදුන් කෙරේ සද්ධාව නැහැ එයාට ගලප ගන්න තේරෙන්නේ නැහැ අපිට බුදුහාමුදුරුවෝ <clears throat> ඈතක ඉඳගෙන නොදැක්ක කෙනෙක් වශයෙන් අපේ චරිත වලට ඇවිල්ලා අපිව দমনය කරන්න හැටි පුරුෂයන් দমনය කිරීමේ ශක්තිය දිහා බලනකොට මට හොඳටම විශ්වාසයක් තියෙනවා ඒ විදිහේ ගෞරවයක් ගහලවත් වෙන කෙනෙකුට ගන්න බෑ. ඒක බුදුරජාණන්සේ මංගෙන් ඉස්සලා පිළිහිටවපු ගුණයක්. මම යම් දවසක උන්වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව හැතරෙන පටන් ගත්තට පස්සේ මං හිතන්නේ තාමවත් ඇති වෙන්න වෙනසක් ඇති වෙලා තියෙනවා කියලා මගේ පැහැදිලි වෙනස්කම් වෙන්න තියෙනවා. දිගින් දිගටම වෙන්න තියෙන නිසා මට හොඳටම පැහැදිලි මේ බුදුහාමුදුරුවෝ විශ්වාස කරලා පස්සේ කිසිම කෙනෙකුට මේක ලොන්ඩ්‍රි දාන්න දෙන්න එපා one day clean service ඕනේ නැහැ බුදුරජාණන්සේ 100ක් වැඩේ බාර ගන්න. 100ක්ම වැඩේ බාර ගන්න. අපිට තියෙන විශ්වාසය නැති. ඒ නිසා බුදුහාමරගේ තියෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණය කෝවේ දාලවත් හදන්න බෑ. මොන තාලෙන්වත් හදන්න බෑ. ඒ නිසා අපි දරුවෙක් හදනකොට ශිෂ්‍යෙක් හදනකොට වෙන කෙනෙක් හදනකොට බුදුහාමර ගැන විතරක් අදහන්න දරුවා දාන්න යන්න එපා. එයා හැදෙන්නේ නැති වෙන්න පුළුවන් අපිටම. ඒ කිසිසේත්ම ප්‍රශ්නයක් නෑ. අපි යනවා. බුදු බුදුහාමුදුරු මේ වැඩේ අපි නඩුව බාර දුන්නාට පස්සේ වැඩේ ජෝම්බාස්ට යන්නේ නෑ. බය වෙන්න එපා කිසි කෙනෙක් බය වෙන්න එපා. Tamanට විශ්වාස නම් බුදුහාමුදුරුවෝ අපි කරන්න හදන වැඩේ කල්පදුක මේට ණයගත්තා වගේ මේක හරියනවා. ඒකෙන් අදහස් කරන්නේ අපි දාන ඔක්කොටම හරි ගියා ඔක්කොටම නිවන් දකින්න පුළුවන් ඔක්කොම බුදුන් අදහයි කියලා නෑ. බුදුන් අදහීමට පෙළඹෙන කෙනා බෞද්ධයෙක්ම විය යුතු නැහැ. සද්ධාවන්තයෙක්ම විය යුතුත් නැහැ. සීලවන්තයෙක්ම විය යුතුත් නැහැ. ඒක පිළිබඳව මට විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා. මට කියත හැකි මේ සාමාන්‍ය පසාද සද්ධාව එහෙම නැත්නම් ওই අමූලික සද්ධාව තියෙන කෙනාට මේ ධර්මයේ ඇහෙන්නෙත් නැහැ තේරෙන්නෙත් නැහැ. මොකද යාට අවශ්‍ය කරලා තියෙන්නේ තමන්ගේ මාන්නේ වඩන, තණ්හාව වඩන, දෘෂ්ටිය වඩන දේවල්. මේකේ නැහැ. බුදුජානකගේ ගුණවල එහෙම කාටවත් ඒ වගේ තණ්හා මාන දිට්ඨි වඩන චේතෝකීල ඇති කරන්නේ ඒව පෙන්නලා දෙන ගතිය තියෙන නිසා බුදු ගුණ වඩන කෙනා බුදුහාමඳුරන්ගේ ගුණයක් අරගෙන සලකලා බලනවා මට ඒ ගුණයෙහි කොච්චර වෙලාවක් හිත තියාගෙන ඉන්න පුළුවන්ද ඔන්න මගේ පෞරුෂත්වය මට පුළුවන් ද මේ බුදු ගුණේ මේ පවතින හිත තව චිත්තක්ෂණයකින් වඩන්න භාවනා කරන්න තව එක සැරයක් අරහන් කියන්නේ මේක එච්චර බරපතල අභියෝගයක් නෙවෙයි කාටවත් මේක බරපතල අභියෝගයක් නෙවෙයි. බැරි කෙනාට බෑ. දැන් මම ටිකක් වෙලා ගන්න කැමති මේක විපස්සනා කරන්නේ කොහොමද කියලා කියන්න. විපස් සමතේදී අපි ගන්න සම්මුති අරමුණ. පුදුගුණ කියලා කියන්නේ අපි අත්දකපො නැති සම්මුති අරමුණක්. අපේ ජාතකයේ අපි බුද්ධහංගකාරයෝ නිසා අපි බුදුහාමුදුරෝ ගන්න. අපි හිතමු අබෞද්ධෙක් කියලා. එයා ඉපදිලා තියෙන්නේ බෞද්ධ පරිසරයක නෙවෙයි. යා කියනවා මට මේ අදහන්න නම් බෑ. පුද්ගලෙක් අදහන්න බෑ ප්‍රශ්නයක් නෑ. මුරේ පංචාංශ කියනවා පිටරට ගියාට පස්සේ මං කවදාකවත් බුද්ධ අනුසතිය උගන්වන්නේ නැහැ. ඒක පුද්ගලාභි වන්දනයක්. ඒ මිනිස්සු කැමති නෑ ඒකට. ඒ මිනිස්සු කැමති දර්ශනයකට. ඒ නිසා මං කියන බුදුන් පැත්තක තියවා. ධර්මයේ අරගන්න. ඒ වෙනත් නැත්නම් බුදුහාම දේශනා කරපු ධර්මයේ අරගෙන ඒක අදහනවාද? මොකද ඒක දර්ශනයක්. හා. ඉතින් කියනවා කොහොම කියලා දෙන්නද මේ වගේ දවස් හතක් ඇතුළත 84000ක් ධර්මස්කන්ධයක් තියෙනවා. ඒ මිසුළු කිව්වොත් එම හරි ඉඳගෙන වාඩි වෙන් ඕන් ආන්න පටන් ගනි දීඝනිකායි ඊගාට ආවන් මජ්ක්‍ධිමනිකායි කියලා කියන්න ගත්තට ඕක ඉවර කරන්න කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කියන මුළු ධර්මයේම එක සූත්‍රයක් අපි ගමු. ඉති අරමණචාර බුදුන් නැතුව මේ විශේෂයකට ගිය නිසා මම ඔයගොල්ලන්ට යෝජනා කරන සතිපට්ඨාන සූත්‍රය විතරක් අපි සාකච්ඡා කරුවොත් මං සහතික වෙනවා සත්‍යයේ විසුද්ධිය සිද්ධ වෙනවා. ත්‍රිපිටකය ඉගෙන ගත්තේ නැතුව කමක් නැහැ. ඊට පස්සේ කියනවා සතිපට්ඨානේ පොතත් පිටු 400ක විතර පොතක්. විස්තර සහිතව මේක කියලා දෙන්න අමාරු. පුළුවන් කාලයකට ඒ නිසා සතිය විතරක් ගමු. සතිය විතරක් ගමු. ඉතින් අර මිනිස්සු කියනවා දවස් හතක වැඩේ යන්න ඕන නිසා කොන්තරත් එකට අස්සම් කරන්නේ මේ සතිය කියන ධර්මය විතරයි. ඒක නිසා සතියට ගන්නෙ මොකද්ද බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවනේ ඔන්න සතිය. දැන් අපිට පුළුවන් නම් අර අරහං අරහං අරහං කියන්නසේ. මම වාඩි වුණාට පස්සේ මම දැන් ඇවිදිනව නෙවෙයි මම දැන් වාඩි වෙලා ඉන්නවා කියන එකේ චිත්තක්ෂණ පහක් පවත්තන්න. ඒ පහේම ඉතින් කට හොදලා කියනවනේ බුදු ගුණේ වැඩෙනවා. කට හොදලා කියන්නේ ඕක තමයි බුද්ධානුසතිය කියන්නේ. මේ Tamange මේ කරජ කය කුණු වෙච්ච මේ දෙචසක් කුණපසහිත කය අරමුණු කරගෙන මම ඉන්නේ දැන් වාඩි වෙලා මෙන්න මේ තැන් වල හැපෙනවා මට තේරෙනවා මේ මේ වෙලාවේ ආශ්‍රව ප්‍රසන්න තේනවා කියනවනම් බුද්ධානුසතියට උඩින් කියලා කතා කරත හැකි මේ කුණු පංචස්කන්ධේ කාමයට ඉදිච්ච මේ පංචස්කන්ධය අරමුණක් කරගත්තට පස්සේ සතියට බුද්ධානුසතියට උඩින් තියෙන මේක බෞද්ධයා පිළිගන්න කැමති නෑ මේක බෞද්ධයා පිළිගන්න කැමති නෑ අබෞද්ධයා පිළිගන්න අබෞද්ධ පිළිගන්න මොකද මේක අත්දැකිය හැක්කක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක බ්‍රහ්මයටත් බොරු කරන්න බෑ දෙවියන්ට බොරු කරන්නත් බෑ අපේ හතුරට බොරු කරන්නත් බෑ. දේවදත්තට බොරු කරන්නත් බෑ. ඉතින් අපි අර නොදන්න බුදු ගුණයක ණයට අරගෙන කරන එක අපි සමති කියන. සම්මත අරමුණක් අරගෙන ඒ නික්ලිෂී අරමුණක හිත පැවැත්වීම සමත භාවනාව. විපස්සනාදී ගන්න අද්දකි හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි උරගා බැලිය හැකි අරමුණක් අරගෙන කියනවා ඒ අරමුණේ යථාභූත ඥාන දර්ශනේ ඇත්ත ඇති හැටියෙන් දැකීම චිත්තක්ෂණ කීයක් කරන්න ඒ සඳහාමට ඇදහිල්ලක් තියෙනවා. ඔබ ඒක අදහනවද මේ චිත්තක්ෂණේ විතරයි ඔබ බේරන්නේ කියලා. ඒක නැතිකම තමයි අපිට තියෙන විනේ. ඒක තමයි අපිට තියෙන හේනේ. ඒක තමයි අපිට තියෙන හූනියම. කවදාකවත් කවුරක්වත් හිතන්නේ මේ මං මේ වාඩි වෙලා ඉන්නකොට වාඩිලා ඉන්න බව දැන ගැනීම බුද්ධහනුසතියක් කියලා. මම කතා කරනවා මේ ශබ්ද තරංග එක එක කනට ඇහෙනවා. මේ ඇහෙන වෙලාවදිම අහමින් ඉන්නේ කියලා දැනගෙන ඉන්න එක බුද්ධානුසතියක් කියලා. සතියක් කියලා. එහෙම නැත්නම් චේතෝ කියලා අයින් කරන දෙයක් කියලා පිළිගන්න කැමති නැති නිසා ඒගොල්ල කියනවා මේකට භාවනා මධ්‍යස්ථානයට යන්න ඕනේ අරණ්‍යගත වෙන්න ඕනේ පැවිදි වෙන්න ඕනේ කියලා අර නොකෙරෙන බෙදකමට කොඳුරු තෙල් පතයි හතයි පතයි ඉල්ලනා වගේ නොකෙරෙන දේවල් බලනවා ගෙදර මේ වෙලාවේ හිටියා. Taman ඉන්න ඉරියව්වේ හිත පැවැත්වීම බුදුහාමුදුරණ කරන බුදු පූජාවක්. එහෙම නැත්නම් බුදුජාන් වහන්සේ කරන බුද්ධානුස්සතියක්. එහෙම නැත්නම් මේ චේතෝ කියලා අයින් කිරීමක් ප්‍රසාදී උපදින දෙයක්. නිතිපතා කිරීමෙන් වඩා ආනිසංස ලබන්න පුළුවන් බව දන්නවනම් manussකමම නිවන. manussත්ත්ව පටිලාභෙම නිවන. අද manussත්ත්ව පටිලාභේ ලබාගත් කී දාහක් අසහනෙන් පසු වෙනවද? අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ. ඒක මොකද? ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මම දැන් මෙතන ඉන්න එක නිවනක් කියලා. හිතනවා මේ නිවන හෙට එන එකක්, අතනදී එන එකක්, නැත්නම් අරහවලා විසින් මට දෙන එකක් කියලා. ඉතින් අපිට තියෙනවා මේ සද්ධාව. එහෙම නැත්නම් මේ වර්තමාන මොහොත ආදාහන සද්ධාව. ඒක ඉතින් අර බුදු ගුණය තේරුම් අරගෙන ඊට පස්සේ තැබිය යුතු තව පියවරක් වශයෙන් පෙන්නතයි. ඒක නිසා මේ බුද්ධහනුස්සතිය හා සමාන නැත්නම් සමත වශයෙන් බුදු ගුණ වැඩි වීම හා සමාන වූ ඊට වැඩි ගුණයක් ආනිසංස තියෙනවා එළඹ සිටි සිහිය. සතිය. ඒ සඳහා මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභය මේකට කියන ඕලාරික manussත්ත්ව ප්‍රතිලාභය කියලා මේ කය. මේකට තියෙන වෛරය නිසා තමයි අපි මේ කරන්න තියෙන තරම් චේතෝ කීල හිතට කෙලස් එකතු කරගන්න. ඒ චේතෝ කීල කල්ප ගාණක් එකතු වෙලා තිබ්බත් ඒවට කියන මෝහ පටල කියලා. ඒ සියලුම මෝහ පටල එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන කියනකොට කපලයක්. ඒ තරම්ම බලවත් මේ සතිය. නිසා චේතෝ කීල නැත්තම් මෝහ පටල ලක්ෂ කෝටි වාරයක් තිබුණත් එක චිත්තක්ෂණයක සතිමත් වීම සියල්ල කපන්න පුළුවන් කියන ඇදහිම තමයි බුදුහාමර මෙතන මේ කතා කරන්නේ. ඒ ඇදහිම නැති කෙනා කියලා වෙච්ච අකුසල් ගැන සමාදන් වෙවි ඉහනිකට තියාගෙන කල්පනා කරාට පාර දන්න කෙනා එහෙම නැත්නම් මේ සාරිපුත්‍ර සංසය පෙන්වන්න හදන මේ හාන භාගිය පැත්ත අයින් කිරීම ගැන කතා කරන එක ඉන්නවා තමන් ඉන්න ඉරියව්වේ කරන දෙයට හිත යොදලා ඉන්නකොට ඒක තමන්ට මේ ගිය ආත්මේ කරපු පිනට හම්බෙච්ච ප්‍රතිලාභය. හැබැයි කවුරු හරි කියලා දෙන්න. කියලා දුන්න නැතුව කිසිම කිසි කෙනෙක් මේ ලෝකේ මේ කයෙහි හිත පිහිට වීම චේතෝ කියලා අයින් කරන ක්‍රමයක් කියලා කිසිම දවසක තේරෙන්නේ කියලා දුන්නත් තේරෙන්නේ. කියලා දුන්නත් තේරෙන්නේ. ඒකට කොච්චර කල්යයිද? රිට්‍රීට් කීයක් කරන්න වෙයි. කිසිම කෙනෙකුට ඒක තේරුම් ගැනීමට අඩුපාඩුවක් කවදාකවත් තිබුණෙත් නැහැ ඉස්සරහට අඩුපාඩුවක් වෙන්නෙත් නැහැ. තියෙනවනම් තියෙන්නේ මරිකම, මෝඩකම, අවිද්‍යාව විතරයි. එනතම ඊට වැඩිය වෙන මොකද්ද එකට තියෙන තෘෂ්ණාව විතරයි. ඒ නිසා බුදු ගුණ භාවනා තමයි මෙතෙන්දී ඇත්තටම කියලා දෙන්න ඕනේ. බුදු ගුණ භාවනා තමයි මම අර ඉස්සර විස්තර කරේ මේ බුදුහාමරගේ අරහන් ගුණය අරගෙන අපි නව ගුණ වල අරගෙන ඉතිපීසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචන සම්පන්නෝ කියලා ඇට ඇට ඇට ඇට දානවා වගේ බුරුමිට ගියොත් පෙනේවි ඒ මිනිස්සු දවසට පැයක් කොහොමදත් භාවනා කරනවා ඒක ඔලේ කොල්ලෝ චරිතයට එකතු කරලා තියෙන හැම තැනකම ගියාට පස්සේ මගේ බුදු පිළිමයක් තියෙනවා ඉස්සරහ තියෙනවා රිදිවන්නේ ස්ක්‍රීමයක් වගේ එකක් ඒගොල්ලෝ තියෙන ස්ක්‍රීන්ස් ඒ වගේ එල්ලලා තිනවා නවගුණ වැය එක එක නා පූජා කරනවා. මිනිස්සයා ගියා වාඩි වුණා. අරහං අරහං අරහං අරහං අරහං අරහං කියනකොට නාවන වෙලා කරරකෙන. ඒ තරම් වේගෙන් ඇටි ඇටි ඇටි පන්නනවා. පැයක් භාවනා කරලා මාළේ තියලා යනවා. ඒ මිනිස්සු අදහනවා බිස්නස් කරන ගමන් රකී රසවල් කරන ගමන් පැයක්වත් ඇවිල්ලා අඩු ගානේ වචනේ අරහං අරහං අරහං අරහං කියන කියාගෙන යන මොනා කතා කරවත් හෙන ගැහුවත් අරහං අරහං අරහං අරහං කියන බුරුමේ පණ්ඩිත සාන්තර පෙන්නන්න බෑව. එයා කියනවා මොන විකාරයක්ද මේ කරගෙන තියෙන්නේ මේ ජපමන්ත්‍ර කියනවා. මයිත් එක්ක හිටියා එතකොට ඇවිල්ලා ඇමරිකන් ජාතිකයෙක්. එයා දලයි ලාම ගාව පැවිදි වෙලා ලාම කෙනෙක්. එයා එහෙට එනකොට එයා සාමාන්‍ය චූර ඇඳ ගන්න. ඒක දාලා සයිඩෝ කාමරේ වාන යනකොට කලාතුරකින් යන්නේ මේ සුදු තිබුණ අවගුණ වෙලා. අහුවෙන්ද කමටහන් සුදුකට ගම කාගේ කාමරේද මේ සුදු අවගුණ වෙලා තිබුණ කියලා. අර ආමතුකමයි කා. අද්දම පිට වෙලා යන්නේ කිව්වා මේ. ඒකට නෙමෙයි මෙතෙන්ඩ ආවේ අත් දකින්න පුළුවන් අරමුණක භාවනා කරන්න ඔය පටි ගණන් කරන්න ඕනේ නම් ඔයා යන්න ඔයාගේ තැනකට. මෙහි මේ තේරවාදයේ තියෙන පිටේව ගන්න එපයි. ඉතින් මම මේ කියන්න හදන්නේ අපි මේ බුදුගුණ භාවනා කරනවා කියලා මේ අරන් අරන් අරන් අරන් කියලා ගිරව් කියනවා වගේ කියවන එක නරක එකක් කියන්න නෙමෙයි මම මේ හදන්නේ. ඊට කොච්චරක් අත් දකින්න පුළුවන්ද කොච්චරක් Tamanටම සාකි වෙන්න පුළුවන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියන එක මෙනෙහි කරන්න බලන්න. එතන මේ ආස්වාද ප්‍රසවාසය මෙනෙහි කරන්න බලන්න. එවිදින පියවර වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් කොච්චර ලොකු බුද්ධානුස්සතියක්ද බලන්න. බුදුන් කෙරේ ඇති ඇදහිල්ලක්ද කියලා බලන්න. දැන් අපි අරාබිකරයට ගියයි කියලා අපිට ප්‍රශ්නයක් වෙනවද? අහරක් මරන දැනට ගියලා අපිට ප්‍රශ්නයක් වෙනවද? ළඟ ඉන්න මිනිස්සු පව් කෙරුවා කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවයි. අපිට තියෙන්නේ මේ හම්බෙච්ච මේ කයේ හම්බෙච්ච මේ තබන පියවරේ මේ බුදු ගුණේ තියෙනවා. ඒක වඩා ගන්න මේ වහල පහල තියෙන ඒවට චෝදනා කර කර ඉන්නව වෙනුවට පියවර කීයක් සිද්ධාර්ථ කුමාරයන් පියුම් පිට ඇවිද්දා වගේ පියවර හතක් අඩු ගානේ නැත්නම් ආශ්‍රව ප්‍රසාරලි හතක් මේක බුද්ධහනුසතික වඩා වටිනවා කියලා කියන්නේ ගියාම මම දන්නවා මට පැහැදිලි චෝදනා එන්න ඉඩ තියෙනවා මේ බුද්ධහනුසතිය පහත් කළා කතා කරනවා නෑ මම ඊට වැඩිය ලොකු එකක් පෙන්නලයි මම මේ කතා කරන්නේ ඒ නිසා බුදු රූප නැහැ කියලා හඳුන් කුරු සෝඳාවේ නැහැ කියලා නවගුණවල ගණන් කෙරුවේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. Tamanට හම්බ වෙච්ච වෙලාවේ ඉන්න ඉරියව්වේ හිත තියාගෙන. ඉරියව්ව ඇතුළේ තියෙන ඉඳගෙන ඉන්නකොට නම් ආශ්‍රව ප්‍රසවාසයේ හිත තියාගෙන. නැත්නම් සක්මන් ඉරියව් වෙන වම දකුණ හිත තැබීම අනිවාර්යයෙන් බුදුහාමර කරන පූජාවක්. ඒක නට ඉන්දියාවට යන්න ඕන කමක් නැත්තේ නෑ. එහෙනම් වෙන පූජාවල් කරන්න ඕනේ මේ මුළු කයෙන්ම මුළු හදින්ම බුදුහාමරණ කරන පූජාවක්. ඒ නිසා මේ දවස් ගාණක් අපි මෙහි ඉන්න වෙලාවේ අපිට බුද්ධ පූජා කරන්න බැරි වුණා කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඊට වැඩි එකක් මෙතන කරා. බුද්ධ පූජාව කියන්නේ මේකෙන් පැන යාමට කරන පැන යාමක් විතරයි. ඒ නිසා ඒක වෙනු ඒකත් කරන්න ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක පෞසිද්ධ වැඩක් නෙවෙයි. ඒත් ඒ වෙනුවට මේ තමන් ඉන්න ඉරියව්වේ තමන්ගේ කර්මස්ථාන ඉදිරියට යන කෙරුවා ඒක කරන කරන හැම චිත්තක්ෂණම චේතෝ කියලා අයින් වෙනවා. හිතේ තියෙන කසට අයින් වෙනවා. අයින් වෙලා තමන්ගේ කාය කියන්නේ මොකද්ද? හුස්ම කියන්නේ මොකද්ද? වම දකුණ කියන්නේ මොකද්ද කියලා වටහා ගත්තොත් ඒක කොච්චර වයසට ගියත් ඕක ඕකමයි. කිසිසේත් මේකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකට තමන්ට හදිසියකදී, අමලියකදී, කරදරයකදී මේ තමන් ඉන්න ඉරියව්වට හිත ගැනීම නම් වූ ධර්ම ආරක්ෂාව තියෙනවනම් තමන් ඒ සති ධර්මයේ ආරක්ෂා කරනවා තමන් සති ධර්මයේ විසින් තමන් ආරක්ෂා තමන් සති ධර්මයේ ආරක්ෂා කරනවා නම් සති ධර්මයේ විසින් තමන්ව ආරක්ෂා වෙන නිසා යانے යانے හැම තැනම බුදුගයක් වෙනවා ඒ ඒ ඒ හිත දරන කය චෛත්‍යයක් වෙන. ආයි බුදු ගලුවට ඒ කය ගෙනියන්න ඕන ඒ කය තියෙන හැම තැනම වැඳිය යුතු පිළිතුරු තනක් පාඩපත් වෙන නිසා මැරෙන්න ඉස්සර වෙලා එහෙම නැත්නම් මේ ශාසනය හම්බෙච්ච මේ වෙලාවේ මේ දෙතිසක් වුණ බෙන් සකස් වෙච්ච මේ කය ඒ වගේ පූජාර්හ වස්තුවක් විදිහට නැත්නම් චෛත්‍යයක් විදිහට සලකලා තියෙන තියෙන ඉරියව්ව හැටියට යතා යතාවා කායෝ පනීතෝ හෝති තත තතානම් පජානාති කියන විදිහට බුද්ධහානුස්සතියක් නැත්නම් බුදුන් කෙරේ ශ්‍රද්ධාවක් තමයි භාවනාවක් තමයි මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම කියන එක තේරුම් ගත්තා නම් මම අද කියන්න අරෝ ධර්මදේශනා අර්ථේච්චා. නිසා සියලු දිනාට මේ තමන් කරගෙන යන වැඩේට තව වැඩි වටිනාකමකින් දෙදකින් යුක්තව ගත කරන ගත කරන හැම චිත්තක්ෂණයකම තමන්ගේ සතිය පවත්වා ගැනීමට කිසිම බාධාවක් නැති බව මේ දවස් හතර පහ ඇතුළත අවබෝධ කරගන්න ලැබේවා. එසේ ලැබීමෙන් වැඩමුළුව අත්‍යන්ත සාර්ථකයක් පාඩපත් වෙන්න හේතු ආදක සපයන්නන් බවටපත් වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව නැත කරනවා අසාගෙන හිටපු සීල දෙනාටම තෙරුවන් සරණයි